ඒ අපි මෙතෙක් කල් පවත්වාගෙන ආපු ධර්ම දේශනා මාලාවෙම තවත් එක අංකයක් ඉදිරියටයි මේ තියන්න බලාපොරොත්තු වෙන මේ පැය ඇතුළත. ඉතින් අපි මෙතෙක් කල් පවත්වාගෙන ආපු ධර්ම දේශනා මාලාව පිළිබඳව හැඟීමක් ඇති කරගන්නට දුන්වා දීමක් කරන්නට වචන සල්පයක් කතා කරනවා නම් අපි උදාන පාළියේ <clears throat> සඳහන් වෙච්ච සූත්‍රයක් තමයි මේ ධර්ම දේශනා මාලාවට ඉදිරිපත් කරගත්තේ මේ ගිය සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන සූත්‍රය. ඒ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලෙම බණ භාවනා කරපු පැවිද්දටපත් වෙච්ච අරණ්‍ය වාසයට පෙළඹිච්ච ස්වාමීන් වහන්සේ නමකට මේ භාවනා කරගෙන යනකොට ඇතුළු වෙච්ච අතුරු ආන්තරාවක් සරුවචනාංශයේ සම්බන්ධ අතුරු අන්තරාවක් කරදරයක් නිසා සරුවචනාංශයේ වෙත එළඹලා ප්‍රශ්න කරනකොට මෙවැනි ප්‍රශ්න මේ මේ ගිය ස්වාමීන් වහන්සේට සරුවචනාංශ වැඩ ඉන්න කාලේ පමණක් නෙවෙයි මේ සංසිද්ධියටපත් වෙන කාටත් වගේ වෙන්න පුළුවන් එනිසාක පුද්ගලික දෝෂයක්වත් වැරද්දක්වත් නෙවෙයි නමුත් ඒක දැනගෙන හිටියොත් ඒකෙන් ගොඩ එන්න පුළුවන් බවත් ඒ දැනුම් දීම කරන්ටයි සරුවචනාංශයේ නමක් ලෝකේ පහළ වෙන්නේ කියන ඉඟියක් දෙන්නත් මේ මේකේ ස්වාමීන් වහන්සේට තාම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ඒ ආධ්‍යාත්මික પરමාර්ථය ළඟා කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ කාරණා පහක් අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන විදිහට අසම්පූර්ණව පවතිනා වූ ඒ චේතෝ විමුක්තිය සම්පූර්ණ කර ගැනීමට අදාළ කරුණු පහක් ਸਰවචනා චේතනදී සඳහන් කරනවා ඒකදී පළවෙනියෙන්ම සඳහන් කරන්නේ මේගේ ස්වාමීන් වහන්සේ කරපු අත්තරත්ක්ම හුවා දක්වීමටත් වගේම එහි ඇති බරසාරකමත් හලකණ්ඩ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මේ කල්යාණ මිත්‍රස මේ ගිය කල්යාණ මිත්‍ර පවං කල්යාණ මිත්‍ර වංකස්ස පවංකස්ස කියලා කල්යාණ මිත්‍ර ඇසුර තමයි මේ දුෂ්කර මේ එහෙ මේ වැනෙන එහෙම පැත්තටම අදින හිත එක දිගේ ආධ්‍යාත්ම දිගේ ඉදිරියට යන්න අවශ්‍ය කරන පළවෙනි කාරණාව. ඒක අපිට කියන්න පුළුවන් නිකන් සාමාන්‍ය පිටත සමාජික මට්ටමින් බලනකොට බාහිරෙන් අපිට ලැබිය යුතු සාධකයක් දී ඇති සාධකයක් ඒක නැත්තම් වෙන විදිහට කියනවා පරමාර්ථ වශයෙන් අබුද්ධෝත්පාද කාලයකන අපි කොච්චර උත්සාහ කළත් අපිට මේ මාර්ගය අමාර්ගය මිත්‍රයා අසත්පුරුෂයා සත්පුරුෂයා හොයාගන්න බැරි වෙනවා ඒ නිසා මේ කල්යාණ මිත්‍යා දැකීම පරිසරයෙන් දී ඇති සාක්ෂියක්. ඒකටත් ඉතින් ඇතුලෙන් බලනවනම් පරමාර්ථ වශයෙන් බලනවනම් Taman කල්යාණ මිත්‍යෙක් වෙලා ඉන්න ඕනේ Tamanට. එතකොට තමයි Tamanට බාහිර ඉන්න කල්යාණ මිත්‍රව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකෙත් ඇතුළතට Taman දිහාවට ඇඟිල්ල දී නොකරනවම නෙවෙයි. දෙවෙනි කාරණාව තමයි සීලය. ඒක ඒ සමාජ සංසිද්ධියක්. Taman ඉන්න තැනක හීතල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ. හැදිච්ච සීලාචාර ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි සීලය කියලා සඳහන් කරන මේක සාසනික වශයෙන් ගන්නකොට තව අර කල්යාණ මිත්‍යා කියන්නේ බාහිරෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නමුත් තමන් තමන්ට කල්යාණ මිත්‍ර නොවි බාහිරේ කල්යාණ මිත්‍රව දැක ගන්නට බෑ කියලා අපි ගැඹුරක් අඩියක් පතුලක් දැක්කා වාගේ මේ සීලේ සම්බන්ධවත් ඉතින් කියන්න තියෙන්නේ බයලජ්‍ය දෙක තමයි ඒකේ පතුල ඒකේ ගැඹුර ඒකේ අඩිය ඉතින් ඒ බයලජ්‍ය දෙක තියෙන කෙනාට මේ සීලෙ ඉච්චරම හේතු ගන්නට අමාරුත් නෑ, රැක ගන්න අමාරුත් නෑ, දවසින් දවස දියුණු කර ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මේ වචී ద్వාරය. අර සීලේදී කාය ద్వාර, වචී ద్వාර කියන දෙකම කතා කරනවා. ඊගාවිකේ තියෙන වචී ద్వාර යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා සේජ ඒකාන්ත නිබ්බිදාය විරාගාය ආදි වශයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන යම් මේ කතා සංලාපයක් වෙනවද අபிසල්ලේකිතා කෙලස් කපා හැරීම පිණිස චේතෝ විවරණ සප්පාය තමන් කවුදයි කියලා හෙලිකොට දක්වන්නා වූ තමන්ගේ චිත්ත తত্ত্বය දැක ගැනීමට කණ්ණාඩියක් වෙන්නා වූ නිවනට විරාගයට නිරෝධයට අතහැරීමට අබිනිෂ්ක්‍මණයට ඒකාන්තෙම තුඩු තුඩු දෙන්නා වූ ඒ දස කතා වස්තු නැත්නම් කතා කරනවා නම් ඒ දස කතා වස්තුවට ඊදිලා කටයුතු කතා කරනවා. එහෙම නැති වුණොත් ඒ දස කතා වස්තු වලින් එපිටට ගිය කතා සාමාන්‍යයෙන් ඔය පන්සිල් වල මුසාබස් කියලා සඳහන් කරනවා ආජීවට්ටමක සීලේ ඒක හතරකට කඩලා පෙන්නනවා කේලාම් පස්වචන හිස්වචන කියන තුනත් අර මුසාවස් වලට බහාලලා ඊට පස්සේ මෙතන සඳහන් කරනවා මේ දස කතා වස්තු වලින් පිටට ගිය යම් කතා ක්‍රමයක් තියෙනවා නම් ඒ වගේ තියෙන දොස් දැක්වීමක් වශයෙන් දෙතිසක්කෝ තිරස්චාන කතා කිය. තිසං කතා තිසං මාත්‍රිකා නොකල යුතු මාත්‍රිකා 32ක් තියෙනවා. අන්නේ 32කට වැටුනොත් ඒක Tamange නැති කෙලස් වඩන අතර චේතෝ විවරණ සප්පායක් නෙමෙයි සිද්ධ වෙන්නේ Tamange කොහොන් ගති වංචක බව තමයි එළියට එන්නේ. ඉන්නේ වැනි දේ මගහැරීමටත් වංචක බව කොහොන් ගති දුරදලා ඇත්ත ඇති හැටියෙන් තමන්ගේ චිත්ත tattwe හෙලිකරන හෙලිකිරීමට උදව් කරන කෙලෙස් කතා අලන මේ දස කතා වස්තු වල තමයි අපේ මේ දේශනාවේ දැන් කාලේ ගත කරන්නේ. ඒකදී මුලින්ම සඳහන් වෙන අප්පිච්ච කතා, සන්තුෂ්ටි කතා ආදී ගිහිලා සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා කියලා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියලා කතා කොටස 10ක් සර්වඥාන්සේ උද්දේශ වශයෙන් මාත්‍රකා වශයෙන් තබලා අපි ඒකෙත් අපිච්ච කතා සංකෘති කතා පවිවේ කතා විද්‍යාරම්භ කතා අසංසග කතා ශීල කතා සමාධි කතා පඤ්ඤා කතා කියන කතා ඉවර කරගෙනයි මේ යන්නේ දැන් ඉන්නේ පඤ්ඤා කතාවේ ඉතින් අපි එකෙන් අවස්ථාවක් ලබා ගත්තා මෑත කාලේ අපි ගත කරන යුගයේ විපස්සනා ඥාන ගැන සෑහෙන පිළිගත් කතා කරනවා. ඒක ඒකාන්ත වශයෙන්ම පසු කාලීන අතුවා යුගයේදී සංග්‍රහ වෙච්ච දෙයක්. මුලින් ඇතුණා වූ ඒ සත්‍ය විසුද්ධි ක්‍රමයට සමාන්තරව යන ක්‍රමයක්. ඉතින් ඒක අද කාලේ කොහොම ජනප්‍රියයි. අපි ඊට ඒ අවස්ථාව ගත්තා ඒ ජනප්‍රියව දක්වන විදර්ශනා ඥාන પરම්පරාව මෙතන දැක්වෙන මේ ඥාන කතාව සඳහා විස්තරයක් වශයෙන් ඉදිරිපත් කරනවා. මේ විස්තරයේදී මේ ඥාන කතාවල් 16 ආකාරයකට පෙන්වන බව පොත්පත් කියවනත් දානවා. එයින් පළවෙනිම සඳහන් වෙන්නේ නාම රූප ඥාන, පච්චේ පරිඥාන ගෙවම් කරලා අපි දැන් ගත කරන්නේ මේ සම්මසන ඥාන කියන තුන්වෙනි අවස්ථාවේ එහෙම නැත්නම් විපස්සනාවට එළඹීමට පෙළඹීමට සුදුසුකම් ලබා දෙන සම්මසන අවස්ථාව. මේ සම්මසන අවස්ථාවත් අතීත අනාගත පච්චුප්පන්නාන රූපාන සංකීපිත්වව අවස්ථානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා මේ පටිසම්භිදාමක අතු පටිසම්භිදාමක පොතේ සඳහන් වෙනවා මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කළ පාඩයක් විදියට. එතකොට මේ අතීත අනාගත පච්චුප්පන්න වූ ලෞකික ධර්මයන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඉස්සල්ලාම සංසාරේ එවලතම් මේ ඥාන પરම්පරාවේ ඉස්සල්ලාම මේ අනිත්‍ය මේ දුක්ඛ මේ අනාත්මය කියලා ලාවට යාන්තමට සංකීපීත්වා නැත්නම් කලාප වශයෙන් අතපත ගන්න වෙලාව තමයි මේ සම්මසන ඥාන අවස්ථාව. මේ සම්මසන ඥාන අවස්ථාවත් ඇතුළත ගැබ්බරව දීන්නේ බොහෝම තොරතුරු රාශියක් තියෙනවා. ඒ වාගේම ගමනේ විශේෂ සංදිස්ථානයක් විවිධාකාර සංකීර්ණතා පතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවුවා දැනගෙන මේ අනුව හිතන එක නෙවෙයි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ එහෙම හිතනවා නම් ඒක කොටින්ම සම්මසනයක් නෙවෙයි. ඒක පරාමසනයකට වැටෙනවා. සම්මසන ඥාන අපි ඉදිරිපත් කරගන්නේ කොමක් සඳහාද? මේ ස්ථානේ බොහොම අන්දි රාශියක්, අතුරු මාර්ග රාශියක් සහිත සංකීර්ණ වෙළඳ නගරයක් වාගේ මේක හරියට පාර දැනගෙන යන්න පුළුවන් සිටියම තියෙනවා. මඟ සලකුණු තියෙනවා. අන්නේ මඟ සලකුණු දැනගෙන හිටියොත් වරදින්ට තියෙන ඉඩ අඩුයි කියන ප්‍රායෝගික කාරණා මතයි අපි මේ සම්මසර ඥාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒකෙත් මේ ඊතල පන්තියක් වාගේ එකින් එකට එකින් එකට ඒ දීලා තියෙන පාර දිගේ යන්න ගත්තොත් වරදින්නේ. හැබැයි මේ දක්වන ඊතල වලට වැඩිය මනරම් වූ සිත් පහදින නානා ප්‍රදර්ශන මේ වෙළඳ සංකීර්ණ නගරේ තියෙනවා. ඉතින් අපි එව්වාදියා නිතරම සාප්පු සවාරිය යන්න ගත්තොත් අපේ පාර මග ඇරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කාලේ ගත වෙන්න ඉඩ තියෙනවා. නිසා සම්මතන ඥානෙ විචිත්‍රයි. උගා ක්ලෞඩ් ඥාන සහිතයි. නමුත් ඒවා පෙන්වන්නේ මේක නොයා යුතුයි කියන පමණයි. යා යුත්තේ මේ දක්වන ඉර ඇඳලා තියෙන ක්‍රමයට. ඒ දක්වන ඉරි ඊතල ප්‍රධාන තුනයි පළවෙනියම දකින්න දුක්ඛානුපස්සනාව දෙවටෙන් පෙන්න කලින් පෙන්න අනිච්ඡානුපස්සනාව දෙවෙනියට පෙන්න දුක්ඛානුපස්සනාව ඊට පස්සේ පෙන්න අනාත්මානුපස්සනාවෙන් තමයි අපි සම්මත ඥාණයෙන් නිකුත් ඉතින් අපි මේ වෙනකොට මේ අනිච්ඡානුපස්සනාව දුක්ඛානුපස්සනාව කියන වෙනුවෙන් සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා. අද අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ විස්තර කරලාම අතු කරගත්ත සම්මත ඥාණයේ අනාත්මානුපස්සනාවට අයිති කොටස. මේ අනාත්මානුපස්සනාව නිවන් දැකීමට තරම් ප්‍රකට එකක් නොවන බවත් ඒක ලාවට යාන්තමට කලාප වශයෙන් දකින්න එකක් බවත් නමුත් භාවනා ජීවිතේ වැදගත්ම නිරවුල්ව තබාගත යුතුම කොටසක් බවක් තීන්දුව කරගත්තර ගමන් දැනගත්තර ගමන් ඒ නිසා මේ අනාත්මානුපස්සනාව බොහෝ පැති වලින් සංකීර්ණ සම්මසන ඥානයේ කොටසක් වෙනවා වගේම බොහෝ පැති වලින් විපස්සනා භාවනා යෝගාවචරයාගේ නිරබුල් භාවය සම්‍යක් දෘෂ්ටිය මධ්‍යම ප්‍රතිපදාව කීටි පාරේ සතක සතහන් කරයි අනිකුත් ආගම් වලින් අනිකුත් දර්ශන වලින් මෙතෙක් කරපු භාවනා වලින් අද මේ කරන භාවනාව විශේෂයෙන් කැපිපෙනී සිටින්නේ මොකද කියන එක තීන්දුව වෙන්නේ මෙන්න මේ සම්මසන ඥානදී ඇතිවෙනා වූ මේ අනත්තානුපස්සනාව පිළිබඳව නැත්නම් අනත්ත් සංඥාව පිළිබඳ සූර භාවයෙන් තමයි. නිසා මේක බොහොම වැදගත්. තීරණාත්මකයි. වෙන විදිහට කියනවා නම් තීරණ පරිඥා, ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා අපේ ශාසනයේ පරිඥා වශයෙන් කොටස් තුනකට කඩනවා නම් හොඳටම උග්‍ර තීරණ පරිඥාවක් තියෙන ජීවිතයේ මේ වමනේ යන්න ආපු වෙලාවට දැන් වමනේ කරනවද නැද්ද කියලා තද බලාපොරොත්තුවකටපත් වෙනෝනේ අපි ශෙනගක් මැද මේ වමන යන්න ආවොත් අපිට ඕනේ නොකර ඉන්න තමයි. <clears throat> නමුත් අර ඇතුලෙන් එන වේගය නිසා මේ අඬ මේ එන්න වගේ පාත් වෙනකොට ඉතින් හීන් දාඩිය දානවා, එහෙ මේ බලනවා, කියාගන්න විදියකුත් නැහැ. ඊටාම අතිරණාත්මක තත්ත්වයකටපත් වෙනවා කිය කියන තීරණාත්මක තත්ත්වයක් තමයි අතිරණ නෙවෙයි. අනිවාර්යයෙන් තමයි මේ අනත්තානුපස්සනාවට එනකොට මේ වමන විරේචන ගති පහල කරනවා. සහලවනවා ඒ වගේම හිඳාඩිය දානවා අපහසු වෙනවා ආපහු යන්න හිතෙනවා වෙන ගුරුවරු හොයනවා වෙන මධ්‍යස්ථාන වලට යනවා කේන්දර බලනවා බෙහෙත් කනවා නානා අප්‍රදේවල් කරනවා මේ එන විරේචනේ මේ එන වමනේ වලක් අගන්න. නමුත් මේක නාම රූප පරිච්ඡේඥාන පච්චේ පරිග්ගා ඥාන ක්‍රමයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමයට ගියොත් මේ අනත්ත අනත්තානුපස්සනාවේදී හම්බ වෙන මේ අපහසුතා මේ දුෂ්කරතා රාජමහේසිකාවක් Tamange සක්විති රදපැටියා උපදවන්න දලන විලිරුදාව වගේ එකක්. ඒ විලිරුදාවෙන් තමයි Taman මාතෘත්වයටපත් වෙන්නේ දරුවා බිහි වෙන්නේ Taman රජමාතාවක් බවටපත් වෙන්නේ. ඒක ඉතින් හැංගිලා තමයි කරන්නේ. කිඹිරිගේ තමයි කරන්නේ. නමුත් ඒක තමයි මාතෘත්වයේ දක්වන සටහන. ඉතින් අද හුඟ දෙනෙක් මේ විලිරුදා ක්‍රමයට වැඩිය සිසේරියන් සත්‍යමින් ළමයි හම්බ කරගන්න කැමැත්තක් තියෙනවා. ඒ මේ භාවනාවටත් নানা ආකාර කෙටි ක්‍රම හොයනවා. මේ ඉදිරියට පැමිණිච්ච දුක්ඛ සත්‍යයට මුහුණ නොදී ඒක පොඩ්ඩක් තනවාඩලා නතර කරලා වෙනමම වූ කොහෙන්දෝ ගත්ත ආර්ය දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්න උත්සාහ කරන ගතිය නිසා මේ අනත්තානුපස්සනාවට ඔච්චම් කරා වගේ තමයි ඒක තේරෙන්නේ. අනත්තානුපස්සනාවට විහිළුවක් කරා වගේ. නමුත් ਸਰවඥාන්සේ මේ විහිළු කරන්න තියලා නෙවෙයි දේශනා කළා කියලා. නමුත් අපි මේ ඉදිරිපත් කරන්නේ ਸਰවඥ දේශනාවෙම මේ අනුංග අතුවාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා ගුරු પરම්පරාවෙන් ගෙන ආපු දේවල්. ඉතින් ඒක අර බොහෝ දුරට ਸਰවඥ දේශනාවට අනුයන නිසා අපි ඉතින් ඒ විදිහට කරුකල කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ වෙලාවේදී පහළ වෙන්නේ අපහසුතාවලදී, මේ වෙලාවේදී පහළ වෙන්නේ මේ අසරණ තත්ත්වවලදී අතිරණ තත්ත්වවලදී යෝගාචරය අසරණයි අනාථයි. ඒ අසරණ බව අනාථ බව නැති කරලා සසරණ සනාතකම බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නේ තමන්ගේ සීලේ පමණක් පිළිටෝන එක තමයි මේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ගොඩාක් අපි මේ විචතර කතා කළේ මේ කොහෙද ඉන්නේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියන මේ කලීලියක් ඇති කරගන්නයි. දිශාවක් ඇති කරගන්නයි. ඉතින් අපි මේ ඉඩ ගන්නෙ මොකටද? මේ අනත්තා අසාර කට්ටේන සංකපිත්ව අවවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා මේ Tamanට දැනෙන අසාර ගම. අඩුගානේ කරනවා මේ කරන භාවනාවේ අසාරකම. මේ Tamanගේ ජීවිතයේ තියෙන අසාරකම. මොකද මේ දවසක් මේ ගත කරනකොට මොකද්ද මම කරන්නේ මොනවද මේ භාවනා මධ්‍යස්ථානයේදී කරන්න කියලා ඒ කරන වැඩේ පිළිබඳ අසාරකත්ව භාවයක් ඇති වෙනවා. ඉන්නේ අනත්ත ස්වરૂපේ මතුවෙනකොට පේන මේ අසාරක తত্ত্বය සංකීපීත්ව බවත්තානේ පඤ්ඤා. සම්පූර්ණ සමීපස්ත සවිස්තර විදර්ශනාවක් නෙවෙයි සාමාන්‍ය වශයෙන් කලාප වශයෙන් ලාවට වගේ පවත් සම්මස්තේ කිරීමක් තමයි මෙතන කෙරෙන්නේ. ඒක නිසා අනිත්‍ය අනිච්ඡං කියන එක අපි අනිච්ච කියලානේ පාලියෙන් කියන්නේ. අනිත්‍ය කියලා සංස්කෘතෙන් කියනවා. අපි ඕක සිංහලට අනිච්ඡං කියලා තමයි සඳහන් කරන්නේ. අනිච්ඡං khayatthena කියලායි අටුවාචාරිනවස්ලා පෙන්නනවා. යමක් ක්ෂය වෙන සුළු නම්, වැය වෙන සුළු නම්, ගෙවි යන සුළු නම් අනිච්ඡං. අනිච්ඡං khayatthena. දුක්ඛං භයත්තේන. අපි ගිය සතිය ගත්තේ මේ භාවනා කරන යනකොට අපි විවිධාකාරයෙන් කෙලෙස් ඉස්මතු වීම නිසා එක්කෝ ඍජු කෙලේශ නැත්තම් උපක්ලේශ. විපස්සනා උපක්ලේශ මත වීම නිසා විවිධාකාර බය පහළ වෙනවා. ඒක නැසීමේ නැති කිරීමේ ප්‍රයත්නයක් තමයි මේ සාකච්ඡා අනුගහිත. ඊට ඉස්සලා ගිය කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මෙහෙම වෙනවා කියනට අනික් කට්ටිය කියනවා ඉතින් ඕක බොහොම සුළු දෙයක් ඔය පැත්තේ බලනකොට ඒ කීපයක් විඳගෙන තමයි අපිට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න වෙන්නේ කිය ධර්ම සාකච්ඡා මාර්ගයෙන් සහ මේ කමඨාන සුද්ධ කිරිල්ලේදී ඒ බය දැක් කරගන්න. දැන් අනත්තා අසාර කට්ටිය. මේ යති සාරයක් හරයක් ගතයුත්තක් නැති බව. තේරුම් ගැනීම අනාත්මයයි. ඉතින් අර ඊතල තුنين ඉස්ලාම් පෙන්නේ කයත් තේන, ඡය වී යන ගතිය. ඊගාට භයත් තේන. එතකොට අසරණ තනි වෙච්ච බය වෙච්ච ගතිය. ඊට පස්සේ ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ වැටෙනවා මේ විදිහට ගෙවි ගෙවි ගිහිල්ලා ඒ බය අසරණ තනි වෙච්ච පාළු වෙච්ච එපා වෙච්ච ගතිය තුල ද්වේෂයෙන් තොරව ඒ தত্ত্বය නිබ්බිදාවට දාලා බලන්න පටන් අරගත්තොත් මේකනම් සාරය මේකනම් බුද්ධ ධර්මයේ හරය ඉන් එපිට තියෙන දේවල් සේරම මායාවක් නම් කාම ලෝකේ නම් මේකත් මේ විදිහ නම් ලෝකේ දිහාවම Tamanට ඇති වෙන්නේ මේ අසාරක භාවය. අර කාම ලෝකයේ කාම වස්තු දිහාට රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මය කියනකොට ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඒවා ගහන සංඥාවෙන් ඉදිරිපත් වෙනකොට gediyak වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, ස්ත්‍රියක් වශයෙන්, පුරුෂයෙක් වශයෙන් ඒ සම්මුති වශයෙන් ඉදිරිපත් වෙනකොට ඒකට ආකර්ෂණ ගතියක් තියෙනවා. ඒක යම් විදියකට වවත්තාණය කරනකොට බින්දි බින්දි කැඩි කැඩි යනකොට ඒක පිළිබඳව අසාර ගතිය නිසා ඒකෙන් එපා කරන ගතියක් තමයි ඇති කරන්නේ. මෙන්න මේ පෙරලිය තමයි දරා ගන්න අමාරු. මේ පෙරලිය තමයි යෝගාවචරයට දරා ගන්න අමාරු. ඒ නිසා තමයි යෝගාවචරයට පිටකොන්දක් තියෙන්න ඕන කියන්නේ. ඒක තමයි යෝගාවචර තමන්ගේම කියලා මේ ආචාර ධර්ම පද්ධතිය බයලජ්‍ය දෙක සීලේ තියෙන්න ඕන කියලා කියන්නේ. ඒ නිසාම යෝගාවචරයට සංවරයක් ඕනයි කියලා කියන්නේ. මෙන්න මේ සංවරය යර්ථ මේ බයලජ්ජා යර්ථ මේ සීලේ යර්ථේ අර අදිෂ්ඨාන ශක්තිය යර්ථදී මෙන්න මේකකල් මේ දකපු ආරසා කරගත්ත බදාගත්ත මමේ කියාගත්ත මාග්ගේ කියාගත්ත ආත්මය කියාගත්ත දේවල් වල අසාරක භාවය ගත යුත්තක් නැති බව දකිනකොට අන්න ඒකට කියනවා අනත්තානුපස්සනාව කියලා නැත්නම් අසාර අනත්තා අසාර කට්ඨේන සංකිපිත්වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානම මේ සම්මර්ෂණයක්. ඉතින් ਸਰවඥාන්සේ මේ කහරහ ගිය පළවෙනි උත්තරමයන් වහන්සේ පරදේශ පරෝපදේශ රහිත ඒකලා බය නැතුව අනිත් ලෝකයේ කොච්චර මුළු ලෝකෙම මේක පිළිගන්න කැමති නැතුව අනිත් පැත්තට එකතු වෙලා යුද පෙරමුණු හදද්දී અભීතව මේක ප්‍රකාශ කරා. කොච්චර සාරයක් දෙන්න හැදුවත් ඒක අසාරමයි කියන්නේ. අන්න එහෙම ඒ ඉදිරිපත් කරපු දේ ඒ Tamanට වැටහීගෙන එනකොට මේ සම්මසර ඥාන අවස්ථාවේදී ඒ පුද්ගලයාට පුදුමාකාර අභියෝගයකට සැලීමකට වෙනසකට පරිවර්තනයකට පරාවර්තනයකට රූපාන්තරණයකටපත් වෙන්න වෙනවා ඒකට අවශ්‍ය කරන වීරිය, ඒකට අවශ්‍ය කරන අදිෂ්ඨාන ශක්තිය ਸਰවචන සඳහන් කරන්නේ යුද්ධකදී 1000ක් දිනනවට වැඩිය මේ තමන්ගේ ආත්මය දිනා ගන්න පුළුවන් කෙනා. තමන්ගේ මේ වෙලාවේදී ඉන්දිය සංවර කර ගන්න පුළුවන් කෙනා. ඒ වෙලාවේදී සතිය කඩා නොගන්නා වූ කෙනා. ඒ වෙලාවේදී බය වෙලා පස්සෙන් පස්සට දුවන්නේ නැති කෙනා. ඒ අර 1000ක් යුද්ධ තිසන කෙනෙකුට වැඩි වටිනවා කියන්නේ. එහෙම නැත්නම් අපි දිනුවක් පරාදයි. මේකෙදී පෙරදුනක් දිනුව. අන්නේ වගේ මේ අසාර දෙයක් තමයි මේ. මේකකල් සාරයි කියපු දේ අසාරයි කියලා පෙන්නන නාස්තික පැත්තක් වගේ උච්ඡේද පැත්තක් වගේ තමයි මේකේ පේන්න තියෙන්නේ. ඒ නිසාම සර්වචනාංශයේ පරිණිරවාණයෙන් පස්සේ ඒ පැවතිච්ච Hindu ධර්මය තුල සර්වචනාංශයේ මේ අනාත්ම ධර්මය කොඩියක් වගේ ගහලා ලෙඩ දෙන්න සකස් කරලා කියලා අප පිරුණම් පෑවට මුළු 1000ක් විතර යනකොට ඒ Hindu ආගම ප්‍රසූත කරපු මේ බුද්ධ ආගම නැවතත් ඒ Hindu ගර්භය තුළටම ගිහිල්ලා අන්තරස්ථාන වුණා. ඒ ප්‍රසූත කරපු මවම ඒ දරුවා ගිල ගත්තා. ගිල ගත්තේ මොකටද? මෙන්න අනාත්ම ධර්මයේ බුදුහාමුදුරුවෝ කියපු කාරණාට පාර ගහනවා. මේ අසාරක බව නාස්තික ධර්මයක් උච්ඡේද ධර්මයක් මේ සරුවචනාංශය ඇවිල්ලා මේ මොකද්ද මේ ලෝකෙට කියලා ගියේ කියලා මේ අසාරක බව පිළිගන්න නැත්තත් පිළිකුලටපත් කළ ධර්මයක් පිළිකුලටපත් කළ සරුවචනාංශගේ නම මකලයි. අපි යම් චිත්තක්ෂණයක මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ හරහා අසාරකත්වයේ දැක ගන්නට ගිහිල්ලා නෑ මේක සාරව දකින්න උන අසාරව දකීම පිස්සුවක් එහෙම බලන එක හොඳ නෑ කියනවනම් අපිත් ඔය ඒ සාංඛ්‍ය ධර්ම වලට ඒ සාංඛ්‍ය ධර්ම වලට වැඩිය මේ මේ පසු කාලින ඇති වෙච්ච දර්ශන වලින් කරපු වෙන පාරක් තමයි බුද්ධ ධර්මයට දෙන්නේ. ඉතින්දි තමයි තේරෙන්නේ කොච්චර භයානක සටනක්ද කොච්චර සමාජික වූ තාධ්‍යාත්මික වූ සටනක්ද මේ දේවල් තියෙන අසාරකත්වය දැක ගැනීම කියලා. ඒ ශංකරාචාර්යතුමා ඇති කරපු ඒ ඊටාම දර්ශ විදිහට සරුවචනසේ පෙන්වන්න හදව මේ අසාරකත්වය අසාර දෙයක් බවත් භවතිය දකිය යුතු හොඳ සාරකත්වය විනාශ කරපු කෙනෙක් හිටියා. දර්ශනය කරලා ආයෙත් Hindu ආගම තුළට බුද්ධ ආගම උකහාගත්තා සූපු කළ දැම්මා. විනාශ වුණා. ඒ කාලේ තමයි ඔය කියන්නේ නැවත ඒ දරුවා ඒ මාර්ගයේ ගර්භයේ තුළටම ඇද ගන්න කාලේ තමයි බුද්ධ ආගම ලංකාවට ආයේ. ලාංකිකයා රජ પરම්පරාවෙන් සහයෝගය ලබාගෙන මේ අසාරකත්වය සාර ධර්මයක් විදිහට රැකගෙන ආපු නිසා අපිට නැවත පුළුවන් වුණා ලෝකෙට මේ බුද්ධ ආගම ඉදිරිපත් කරන්නට කොටිම කියනවා නම් ඉන්දියාවට බුද්ධ ආගම දෙන්න. අනිකුත් ලෝකෙ තියෙන ඔක්කොම ආගම් වලට, ඔක්කොම රාජ්‍ය වලට බුද්ධ ආගම දෙන්න. ඉතින් ඒකට අපි ස්තුතිවන්ත වෙනවා නායකත්ව වෙනවා අශෝක අධිරාජ්‍යතුමාට. එතුමා ඒ විනාශ වෙන්න කලින් මෙහෙට එවලා තිබුණ නිසා. නමුත් ඊට පස්සේ සම්පූර්ණ ලෝකෙට ඒ මේ අසාර ධර්මය සාර විදියට ඉදිරිපත් කිරීමේ ශක්තිය තිබුණේ සිංහලයාට. සිංහල බෞද්ධයාට. එහෙම මේ ජාතික හැඟීමක් ඇති කරන්න කතා කරනව නෙවෙයි ඉතිහාසගත ස්වභාවය. නමුත් අද අපි යම් කිසි වෙලාවක භාවනා කරගෙන යනකොට ඒ මතුවෙනා වූ අනාත්ම ධර්මයේ පස්සේ කරමු ඕවා බලන්න ගියොත් එහෙම මේ ගෙවල් දොරවල වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ, ප්‍රගමණයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ, නිර්මාණශීලී වෙන්න හම්බ වෙන්නේ නැහැ, බුද්ධි විඳින්න හම්බ වෙන්නේ නැහැ රසයක් කියලා. ඒ දේවල් අසාර දේවල් අසාර විදියට මේ වැඩ කියන්නේ නාස්තික විදියට උච්ඡේද විදියට කල්පනා කරනවා නම් අර යන්තම් පනනල් රැගෙන යන මේ බුද්ධ ආගමටත් කෙරෙන්නේ වින කිරිල්ලක් තමයි. ඉතින් අද මේ ජනප්‍රිය බුද්ධ ආගමෙන් නොකෙරී කෙරෙන්නේ ওই ටික තමයි. නොකෙරී කරන්නේ මේවා ගැඹුරු ධර්ම මේවා සාකච්ඡා කරන්න හොඳ නැහැ වෙලා නැහැ. ඕවා කරන්න පුළුවන් වෙන්නේ මේ ගීගෙන් අතහැරලා සම්පූර්ණ වෙනස් වෙලා ඉවවා කෙරුවොත් එහෙම කොහොමද මේ රටක් තනගන්නේ? කොහොමද ජාතික හැඟීමක් ඇති කරන්නේ? කොහොමද ආගමික හැඟීමක් ඇති කරන්නේ කියලා අර පොඩි දරුවන්ට අයිස්ක්‍රීම් සෙයින් බෝල චොක්ලට් දෙන්නා වගේ ඒ ලාමක දේවල් දෙනවා. ඒක හොඳයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ ඇතුලේ තියෙන මේ අසාර භාවය අනාත්ම දර්ශනය නැත්තම් සර්වචනාංශයේ අසීමිත අපරිමිත ආශ්චර්යවත් මේ සොයා ගැනීම යට වුණොත් ඉතින් අපිත් අර Hindu ආගම කරපු ඒ වංචනික වැඩේම තමයි කරන්නේ. එනිසා ඊටාත්ම සැලකිලිමත් විය යුතු වගකීම් භාරය Taman පිටට එන්නා වූ තැනක් තමයි මේ සම්මසන අවස්ථාවේදී මේ අනත්ත් ලක්ෂණය ප්‍රකට වෙන වෙලාවේ ඒක තමයි මේ අසාර බව ප්‍රකට වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේක ගැඹුරු නිසා අර කියනා විදිහට අසාර බව, බය බව, ඡය වෙන බව දැක දැක යන ගමනක් නිසා යන්න හදන යෝගාවචරයට සෑම පැත්තෙම ආරක්ෂා මංගල ධර්ම ඉදිරිපත් කළ දෙනවා. භද්‍ර ධර්ම. ඉදිරිපත් කළ උනන්දු කරවන්න ඕනේ මේ සේරම කේන්ද්‍රය ගාවත් ඒගොල්ල කන්ති ගාන්නේ ලෙඩේට Tamanට ලෙඩක් නැත්තම් Taman කේන්ද්‍රය ගන්න ඕනේ යන් කියලා. ඇති අන්නේ විදිහට මේ අනාත්ම ධර්මය ගැඹුරු ධර්මය තේරෙන තාලෙට වටහා ගන්න පුළුවන් තාලෙට විස්තර කරනකොට දාර්ශනික නමුත් ඉදිරිපත් කිරීම කියන අනත්තතා අනත්ත ලක්ෂණය අනත්තානුපස්සනාව සහ අනත්තානුපස්සන ඥාන කියලා තුනට නැත්තම් හතට කඩලා පෙන්නනවා. අනත්තතාවය කියලා කියන්නේ උප්පාදෝ වාතතාගතෝ අනුප්පාදෝ වාතතාගතෝ කියලා ਸਰවඥ ලෝකේ පහළ වුණත් නැතත් අපි මේ ලෝකෙට එන්න කලිනුත් අපි මේ ඉන්නාව මේ වර්තමාන தત્ත්වයේ ධර්මාන தત્ත්වේ අපි මරුණට පස්සේ අනාත්මතාවයේ අනාත්මතාවයේමයි අපි අවබෝධ කළත් නැතත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒකට කියනවා අනත්තතා. අනාත්ම ලක් අනාත්ම න්‍යාය කියලා. අනාත්ම න්‍යාය. මේකේ කිසිම කාරක සාධක මවුන් කාරකිනෙකුත් නැහැ. ඒවා බුද්ධ විදින ජීවාත්මයකුත් නැහැ. තියනවායි කියලා හිතා ගන්නා වූ මායමක් විතරයි තියෙන්නේ. නිසා අනාත්මතාවයේ අපි අතමැව්වත් නැතත් අවබෝධ කරත් නැතත් ඒකට මොනවාක්වත් වෙන්නේ නැහැ. අපි මේක ආත්මයි කියලා හිතාගත්තත් අනාත්මයි කියලා හිතාගත්තත් ලෝක න්‍යාය ධර්ම පිටසක් වෙන්නේ නැහැ. මෙන්න මේ කාලය දේශේ පුරා හතිකොන පැතිරලා තියෙන මේ අනාත්ම ධර්මය ඒ ඒ පෘතජ්ජනයට වැටෙන්නේ Taman ජම්මාන්තරව ගිනාපු Tamanගේ රුචි අරුචිකම් අනුව Tamanගේ පෞෂත්වයේ අනුව අනත්ත ලක්ෂණය විවිධාකාරයෙන් වැටෙනවා දෙන්නෙකුට සමානව වැටෙන්නේ නැහැ ඒ නිසා අපි මේ වැටෙන පුද්ගලයාට පෘ탁ඥය කියලා කියනවා පෘ탁 පෘ탁 වෙන් වෙන් වශයෙන් තමයි අනත්ත ලක්ෂණය ප්‍රකට වෙන්නේ අනත්තතාවයේ ලෝකේ මුරගාගෙන නිතර දේශිතයි රූප ධර්මයක් බැලුවත් නාම ධර්මයක් බැලුවත් ඒක අනාත්මමයි නමුත් ඒක වහගෙනයි අපි ගත කරන්නේ මේ මුළු ජීවිතේම ආත්මයි කියාගෙන නමුත් ඔය කොච්චර කරපත් ඔය මැහුම් ඉරාගෙන කපාගෙන තුවාල කරගෙන අනාත්මතාවයේ වැටහෙනවා විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනාට මේ සම්මත ඥාන අවස්ථාව. අන්නේ වැටහෙන තැන වැටෙන හැටි වෙනේට ලක්ෂණය එකන එකනට වෙනස්. ඒ නිසා එක්කෙනෙකුට අනත්ත් ලක්ෂණය පිළිබඳ හොඳට වැටහෙන්න කමඨාන සූත්‍ර කළ ධර්ම සාකච්ඡා කරලා දුන්නත් ඒක තව කෙනෙකුට අදාළ නැහැ මොකද ඒ පුද්ගලයාට මේ පොලෝකේ පවතින සදාතනික වූ අනාත්ම ධර්මයේ වැටෙන්නේ වෙනත් ලක්ෂණයකින්. වැටෙන ලක්ෂණය වෙනස්. එක එක තැන්වල මේ බිම්මල්පි පෙන්න වාගේ එක එක කරනට එක විදිහට වැටෙනවා. නමුත් මේ ඔක්කොගෙමත් කාටත් වැටෙන එකේ පොදු ලක්ෂණුත් තියෙනවා. ඒ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් ඥාණය තමයි ਸਰවඥතාඥානය කියන්නේ. ඕනම කෙනෙකුට අනාත්මය වැටෙන්නේ මොකද? ආත්මේ භාවයේ වැටෙන්නේ මොකද්ද කියලා ਸਰවඥාන්තයට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ දන්නවා ඇනේ ගහන්න ඕනේ මෙතනයි කියලා. නමුත් ඊට පස්සේ පහළ වෙච්ච කිසිම ශාස්ත්‍රයකට මේ අසවලාට බණ කියනකොට අන්න අතෙන්ද හේතු කරලා අතෙන්ද තට්ටු කරලා කිව්වොත් අනාත්ම ලක්ෂණය වැටෙයි කියලා එහෙම දැනගැනීමේ ශක්තියක් නැහැ. ඊට පස්සේ කරන්නේ මේ අනුමානයට තමයි. තා අනත්ත ලක්ෂණය කියන එකත් ලෝක ව්‍යාප්ත මාතෘකාවක්. එක එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද කොයි ලක්ෂණයෙන්ද අපිට අනාත්මතාවය මතුවෙන්නේ කියලා. ඉතින් ඒකට අපි නිතරම සාදරයෙන් වෙලා ගත කරන්න ඕනේ. අනාත්ම ලක්ෂණය මතුවෙනකොට මේක අනාත්ම ලක්ෂණය. මේක වහන්න එපා. මේක වහලා මේක අසාරයි මේක අනාත්මයි මේක නාස්තිකයි කියලා ඒකට අනවින කරන්නේ නැතුව අනත්ත බව අනත්ත ලක්ෂණයෙන් තීරුම් ගන්න උත්සාහ කරන කෙනාට කියනවා අනත්ත සංඥාව වඩනවා කියන. ප්‍රයත්නයකට කරන්නේ අනත්ත සංඥාව. එන්නේ විදිහට යම් දෙයක අනත්තත්වය අසාරක බව දකිමින් දකිමින් ඒ අණුව බය වෙන්නේ නැතුව පසුබාන්න නැතුව වීර්ය බිඳ ගන්න නැතුව භාවනා ක්‍රමේ වෙනස් කරන්නේ නැතුව ඉරියව වෙනස් කරන්නේ නැතුව ගුරුවරයා වෙනස් කරන්නේ නැතුව මධ්‍යස්ථාන වෙනස් කරන්නේ නැතුව අණුවම බලන ගතියට තමයි කියන්නේ අනත්තානුපස්සනාව කියන්නේ. අනාත්මය අණුව බලන ගතිය. අසාර බව අණුව බලන ගතිය. නැත්නම් අනත්ත් සංඥාව අණුව බලන ගතියක් තියෙනවා. මේකයි වීරත්වය කියලා කියන්නේ. මේ වයනකොට අඬනකම, මේ වයනකොට බෑ කියන ගතිය, නෑ කියන ගතිය, පැකිලෙන ගතිය, පස්සර දාන ගතිය තමයි කෙලස් කියන්නේ. පු탁 යන ගතිය කියන්නේ. ඉතින් අපි ඔක්කොම පටන් ගන්න උතනින් තමයි. ඉස්ලාම අනාත්ම ලක්ෂණ දකිනකොටම අපිට තියෙන ආමංගල්‍ය දක්ෂණයක් වාගේ. අභාග්‍යයක් වාගේ, ව්‍යසනයක් වාගේ. මේ භාවනා කරන්නේ දුක නැති කරන්න නෙවෙයිද? ව්‍යසන නැති කරන්න නෙවෙයිද? දුක්ඛ දෝමනස නැති කරන්න නෙවෙයිද? මේකේ මොකක්ද දැන් කරලා තියනවාද? තියෙන ජීවිතේ සාරයක් නැතුණා නේද? අබද්‍රයි නේද? අවමංගලයි නේද? අසාරයි නේද කියලා අර ධර්මයේදී ආසාරකත්වයෙන් ශාසනයේදී ආසාරකත්වයෙන් බලන්නේ ඒක තමයි කාලකණ්ණිකම කියන්නේ. ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. යසප්පුරුෂකම ඉස්මතු වෙනවා වෙනවාමයි. ඉසල ඉසල අනාථ ලක්ෂණේ පේනකොට අනත්තානුපසනට බයිනකොට ඒ අසප්පුරුෂ ගති මතුවෙනවා. ඒ කාලකන්ණි ගති මතුවෙලා බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ නිකන් පිස් ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. යම්ම දවසක මෙන්න දැන් මට අනත්ත ලක්ෂණයට කරුණු පහළ වෙලා තියෙනවා මේකටයි මේ බණ කියන්නේ මේකටයි ධර්ම සාකච්ඡා කරන්නේ මේකටයි මේ සිල් රකින්නේ මේකටයි භාවනා මධ්‍යස්ථාන ගියේ මම මේක අසාර භාවයේ දකින්න ස්වරූපේ. නැත්නම් අසාර අනත්ත අසාර කට්ටේ නැත්නම් අනත්තානුපස්සනාවට දාලා බැලුවොත් දෘෂ්ටි කෝණය වෙනස් කරලා බැලුවොත් එදාට ලොකු සතුටක් ඇති වෙනවා. ඕ මෙතෙක් කල සංසාරේ මේක නාස්තික දෙයක්, ව්‍යසනයක්, අවමංගල කාරණාවක්, අබද්ධ කාරණාවක් වශයෙන් දැක්කා. ඒකේ මේ දෘෂ්ටි කෝණය වෙනස් කරලා බලනකොටම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේක නේද? මේක තමයි මෙතෙක් කල වසංගන හිටියේ නමුත් ඇත්ත වශයෙන් බැලුවොත් මේක අසාරයි නේද කියලා ඒ වැටහෙන ඥානයේ තරම් සතුටක් උද්‍යෝගී කරන දෙයක් මුළු මනුස්ස ජීවිතේටම නැහැ කියලා සරුවචාන්සේ සඳහන් කරා. අසාරය අසාරයේ වශයෙන් දකින්න පුළුවන් නම් අසාරේ සාර දතිනෝ සාරේ චා සාර දස්සිනෝ කියලා සරුවචාන්සේ කරන අසාරයේ සාරයක් දකින්නවනම් සාරේ අසාරයක් දකින්නවනම් ඒ මශරකා දාකවත් ඉදිරියක් හොඳක් නෑ මිච්ඡා සංකල්ප ගෝචර වෙනවා. නිසා අසාරේ සාරේ සාරාච සාරේ චාධාර දස්සිනෝ සාරේ සාරේ වසිනුත් අසාරේ අසාරේ වසින දැක්වීම තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විශ්ය කියලා කියන්නේ. මේ නිසා අන්ධ භූතයි මේ ලෝකේ අසාර දකින්න කැමති නෑ අසාර දේවල් වෙනකොට අපි බලිතොවිල් කරනවා කේන්දර බලනවා ඉරියව් මාරු කරනවා නානා ප්‍රදේවල් කරනවා ඒවා නොකර බෑ ඒවා අපරාධ නෙමෙයි ඈත් කෙරෙන්න ඕනේ. නමුත් මේ දේ කරලා නම් ඒකට වෙන්න බැරි බව තේරුම් ගන්න. එතකොට අසාරය ඉදිරිපත් වෙනකොට යෝගාවචරයට දක්ෂ යෝගාවචර සතුටක්ම තියෙනවා අදවත් අඩු ගානේ. මතු වෙනකොටම මේ අසාරය අසාර වශයෙන් දක ගන්නා වූ සංකීපීතාව අවත්තානේ පඤ්ඤා කියන විදිහට ලාවට මතු පිට වශයෙන් හෝ මේක මේ වවත්තාණය කරන්න සම්මසනය කරන්න මේ පරාමසනය කළ ඉවත් කරන්න නැති කරන්න වෛර කරන්න තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ නැතුව මේක වෙන දෙයක් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් දෙයක් මේකයි ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන් ඒ ඇති වෙන වෙනස තමයි මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටියත් අතර වෙනස. ඉතින් ඒකේ ක්‍රියාවට නැං වෙන නැං වෙන්න හේතු වෙන ලක්ෂණය තමයි අනත්ත ලක්ෂණය කියලා කියන්නේ. එක එක කරන්නේ එක එක තැන්වල මේ අර රබර් ගෙඩි පුපුරන කාට අවු වැටෙනකොට ටාටෝස් කාලා එක එක තැන්වල එක එක වෙලාවට පුපුරනවා. ඔය හැම කෙනාම එක වෙලාවට පුපුරන්නේ නැහැ. අනිත් වගේ එක එක කනට එක එක දේවල් අනත්ත ලක්ෂණේ වශයෙන් පේනවා. ඒකට ඉඩ තියාගෙන මේ අසාරයේ දකින්න වෙලාවට අසාරයේ අණුව බලන ගතිය කියලා කියන්නේ සම්මසනේ. අසාරය අසාරයි කියලා හිතලා දුරු කරන්න හදන ගතිය තමයි පරාමර්ශණය කියලා කියන්නේ එතකොට අපි අසත්පුරුෂය. එතකොට අපිට අනාත්ම ධර්මේ තේරුම් ගන්න බැරුව යනවා. ඒක නිසා අපි භාවනා කරන කෙනෙක් ගත්තොත් අපි එකම කර්මස්ථානයක් විශේෂයෙන්ම විපස්සනා කර්මස්ථානයක් ඒ කියන්නේ අත්දකින්න පුළුවන් දෙයක් භාවනා කරගෙන යනකොට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම හෝ ඉස්ලාමයේකේ වෙනදා නොදක්ක තරම් ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ භාව ලක්ෂණ ස්වභාව ගති පේන්න පටන් ගන්නවා. මොකද අපි අනිත් දේවල් බැහැර කරලා, රූප බැහැර කරලා, ශබ්ද බැහැර කරලා, ගන්ධ බැහැර කරලා, රස බැහැර කරලා අර ස්පර්ශයම බලාගෙන යනකොට අපි අර ප්‍රයත්නේ සාර්ථක වෙන වෙලාවල් වල නීවරණ බාධා නැති වෙන වෙලාවට ඒ අරමුණටම මුණ දුන්නොත් අපිට ඒ අරමුණ වෙනදා නොදක්ක විදිහට ප්‍රකටව ප්‍රචලිතව ප්‍රබලව පේනවා. එතකොට අපි බොහොම සතුටු වෙනවා. දැන් අනිකුත් බාධක නැහැ. මට අරමුණට මුණ දාගෙන ඉන්න පුළුවන්. මෙන්න අරමුණේ ගති ලක්ෂණ මෙන්න ආස්වාද ප්‍රසවාස කරන එක නම් මෙන්න ආස්වාසයේ ගති ලක්ෂණ මෙන්න ප්‍රසවාසයේ ගති ලක්ෂණ කියලා ඇත්තටම වෙනසක් වෙනසක් කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ විදිහටයි දකින්නේ. පිම්බීම හැකිලිම කිව්වහම පිම්බෙන ලක්ෂණ හැකිලිමේ ලක්ෂණ වෙනස්. වම තියෙන ලක්ෂණ ගත්තාම දකුණ නෙවෙයි කියලා හොඳටම පැහැදිලි. අත දිගාරන කොට ලක්ෂණ අත නමන කොට ලක්ෂණ වලට බෑ වෙනස්. මුඛයට ආහාර ටික ගන්නකොට ඇති වෙන හැඟීමයි ආහාර හපනකොට හැඟීමයි ආහාර ගිලිනකොට හැඟීමයි වෙනස්. වෙන වෙන අත්දැකීම් මේ අතර ඒ ගති ලක්ෂණ ස්වභාව හරිය වෙනසක් තියෙනවා. ඉතින් ඒකට මේ එල්ල වෙච්ච වෙලාවේදී ඕන්න අපි සතිය පිහිටියා. දැන් ඕන සමාධියට ප්‍රතිපෑදුනා කියලා ඒක යෝගාවචරයට තේරුම් අරගන්න පුළුවන්. එයා තමයි විපස්සනා යෝගාවචරය කියලා කියන්නේ. ආන්නේම තේරුම් අරගත්තට පස්සේ යෝගාවචරයා නිත්‍ය ලක්ෂණයට වැටුනොත් නිත්‍ය සංඥාවට වැටුනොත් මේ ප්‍රකට භාවයේ දිගටම පවතින තුනේ සතිය වැඩෙන්න මේ ප්‍රකට භාවයේ දිගටම වැඩෙන්න ඕනේ සමාධිය වැඩෙන්න මේ ප්‍රකට භාවයේ දිගටම තියෙන මගේ පරියන්කේ පුරා කියලා අර මතුවෙච්ච ස්වභාව ලක්ෂණ මතින් මතියක් ඇති කරගන්න මට මේක දිගටම ඕනයි කියලා. ඉතින් ඒක වැඩි කිරීම සඳහා නොදැනුවත්වම සමහරට ආයාසයෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් ඒ නැති වෙනකොට දුර්වල වේගෙන එනකොට භාවනා කරනවා කියලා හිතන්න පෙළඹෙනවා. එහෙම නැතුව ඒ වෙලාවට වෙන හිතවිලි සද්ද වේ හිතවි වේදන ආවොත් හිත නරක කරගන්න. එහෙමද අර නිත්‍ය සංඥාවෙන් ඇති කරගත්ත ආරමුණම දැන් මට ප්‍රකටව තියෙන්න ඕනේ කියලා ගත්ත ඒ වැරදි සංකල්ප නිසා. ඉතින් ඒව තමයි අපි අනිත්‍ය සංඥාවෙන් දුරු කරන්න ඕන. අනිච්චම් khයත්තේන ක්ෂය වේන ගතියක් තියෙනවා. අර හොඳට ප්‍රකට වුණාට පස්සේ ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යන පටන් ගන්නවා. ස්විංගම් එකක් හපාපා ඉන්නකොට කට දාගත්ත ගමන් අනිකුත් කෙල රස, කටේ චුන රසවල ඔක්කොම තියලා හොඳට මේ චුයින් ගම් රසය වැටේනවා. ටික වේලාවක් යනකොට කිසි රසයක් නැහැ. හකු පාට අරිජනක විතරයි. නැවතත් ස්වභාවයෙන් අර කෙල රහ. කටේ කෙලවල රස විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට අර චුයින් ගමට තිබුණු ආසාව එපා වෙනවා. ඒ වගේ තමයි ආනාපාන. ඒ වගේ තමයි පිම්බීම හැකිලිමත්. ඒ වගේ තමයි අනිකුත් භාවනා කරනවා. කරගෙන යනකොට ඒ සතිය වැඩෙද්දිම ඒකයි එක තියෙන මේ සූක්ෂම தত্ত্বය. සමාධිය තියෙද්දිම අරමුණ තුනී වෙන්න සිවුම් වෙන්න පටන් ගන්නවා. යෝගාවචරය මෙතන සතිය සමාධිය තියෙනවා කියන එක දවටහ ගන්න පමයි අරමුණ නැති වෙනවා නම් සතිය නැතු ඇති සමාධිය නැතු ඇති කියලා අරමුණ තුනී වෙනකොට සතිය සමාධිය තුනී වුණා කියලා වගේ පටලවිල්ල පටව ගන්න. ඒක මේ කරන දෙයක් නෙවෙයි කෙලස් වලින් කරලා දෙන දෙයක්. සංසාරෙ මෙතෙක්කල් මෙහෙම තමයි අපි කබර ගොයක් තල ගොයක් කරගත්තේ. ඉතින් එහෙම කෙරුවට පස්සේ ඉතින් දැන් ඊගාට මම මොකද කරන්න කියලා කීයෙන් කල්පනා කරගෙන ඉන්නවා අර අරමුණ දැන් බලන් කියපක නැති වුණා නේද තුනි වුණා නේද නොපෙනී ගියා නේද දෙක අතර වෙනස නැති වුණා නේද කියලා ඒකේ සියුම් වෙනස් දැක ගන්නට අරමුණට තියෙන සාතර බව ප්‍රේමේ නැති වෙලා හිත පශ්චාත්තාප වීම තමයි ওই නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒ වෙලාවට අනිත්‍ය සංඥා පාර කරන මේ අරමුණ ප්‍රකට වුණා. දැන් ප්‍රකට නැහැ. ඒ ප්‍රකට අරමුණ අප්‍රකට වෙන වෙලාවේදී සතිය අකණ්ඩ වෙන්න පුළුවන්. සමාධිය අකණ්ඩ වෙන්න පුළුවන්. නමුත් එතකොට අරමුණ දිවිසි දිවිසි මතුවීම නෙවෙයි වෙන්නේ. අරමුණ තුනී වෙනවට හපන් නැති හිතවිලි එනවා තේරෙනවා. ශරීරයේ පුදුමාකාර විදියට තැන් තැන් වලින් වේදනාව වැටහෙනවා. කොහෙදෝ තිබුණු මෙතෙක් නැහැ හිච්ච සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ආ එතකොට තේරෙන පටන් ගන්නවා මේක නම් ඉතින් හොඳටම අභෞවිය ලක්ෂණයක් අවමංගල ලක්ෂණයක් දැන් නම් ඉතින් ලෙඩා මලා කියලා වැඩේ නතර කරන එක තමයි කෙලෙස් සහිත පුද්ගලයාගේ හැටි. මේකට තමයි බණ භාවනා කර්මස්ථාන සුද්ධ කළා කියන්නේ. නෑ මේ වෙලාවේදී සතිය අඛණ්ඩව පැවතුනොත් අර අරමුණ ප්‍රකටව පවතිච්ච තියෙන සතියට වැඩිය හොඳ සතියක් ඕනේ. මේ අරමුණ තුනී වෙද්දී අනික් අරමුණ ජයගද්දී මේක එපා වෙද්දී වෙනස්කම් නොපෙනී යද්දී මේක සතිය පාත්තන්නේ. ආනෙතෙන් යනකොට යනකොට තේරෙනවා මේ ක්ෂය වී යන ගතිය <clears throat> ස්වභාවයෙන්ම බය උපදවන. තම සතු වස්තුව රජුම් පැහැරගත්තා වගේ, හොරුම් පැහැරගත්තා වගේ, ගින්නට සුනාමයට ආවුනා වගේ. ක්ෂය වී යන ගතියක් වැටෙනවා. එතකොට බය ඇති වුණොත් ඒක අනිවාර්ය බය කියන්නේ පුත්‍රජානසිකේ ව්‍යවහාරික ශබ්ද මාලාව හැටියට කෙලෙස්. මේ බය ඇති වෙන්නේ මේ ගත්ත අරමුණ දුර්වල යන නිසායි අරමුණ කියලා කියන්නේ අපි විශ්ින් අඳුන්වා දීපු භාවනාවට ගත්ත උපකරණයක් විතරයි. ඒ උපකරණය හොඳ දේකුත් නරක දේකුත් නෙමෙයි. සුබ දේකුත් අසුබ දේකුත් නෙමෙයි. හුදු හුස්ම රැල්ල. හුදු පිම්බීම හැකිලින. හුදු වම දකුණ. ඒ ටික ඇතිවීම නැතිවීම ආදී 11 ආකාරයක් මේකේ තියෙන බව පෙන්වන්නයි සරුවචනාංශ මේ පේ. මතු කළා තියෙන්නේ ওই ඉස්සලා දැක්කේ ප්‍රිය අවස්ථාව දැන් ওই අප්‍රිය අවස්ථාව වෙනවා. ඉස්සලා දැක්කේ ගොරෝසු අවස්ථාව දැන් සියුම් අවස්ථාව වෙනවා. ඉස්සර දැක්කේ ළඟ අවස්ථාව දැන් දුර අවස්ථාව වෙනවා. ඉස්සර දැක්කේ ඇතුළත අවස්ථාව දැන් පිට අවස්ථාව වෙනවා. ඉච්ඡේස වර්තමාන වශයෙන් දැක්ක දැන් ඒවා අතීත අනාගත වශයෙන් පේනවා කියලා. අර අරමුණේ වෙනත් පැතිකඩ දකින්න නම් අනිවාර්යයෙන් මේ අරමුණ වෙනත් එකක් එක්ක රණ්ඩු කරන්න රණ්ඩු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ රණ්ඩුව කරද්දිත් අරමුණ බලන්න පුළුවන් නම් සතිය නඩත්තු කරන්න පුළුවන් නම් සමාධිය නඩත්තු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි යෝගාවචරයා විපස්සනා කාර්යය කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට අර එන බාධාව සාධකයක් වාටපත් වෙනවා. හොඳයි. මම දැන් මේවා තිබුණාට ගිනාපු සත්‍ය කඩාගන්නේ නැහැ. ගිනාලි සමාධිය කඩාගන්නේ නැහැ. මොකද කරන්නේ? මේ අරමුණ නැති උනේ නැහැ. අරමුණ තියෙනවා වෙස් පෙරළුණා. පරිණාමයටපත් උනා. රූපාන්තරණයටපත් උනා. මම අරමුණ අසරණ කරන්නේ නැහැ. අරමුණත් එක්කම අරමුණේ ප්‍රිය වුණත් අප්‍රියුණත් බලනවා කියලා බලනකොට අරමුණේ විවිධ ආකාර පැති දකින්න අතර අර ආපු හිතවිලි වලට අපිට කෙලසන්න පුළුවන් තත්ත්වය අඩු වෙනවා. ඇහෙන ශබ්ද වලින් එන පණිවිඩ නැතුව යනවා. එන වේදනාව වලින් අපි විඳින්නෙක් නැතුව යනවා. එතකොට බය වෙනුවට અભීතකමක් ඇති වෙනවා. මේක එනකොට බය දුවන්න ගත්තොත් යකා දකලා දුවන්නේ යකත් අරගෙන තමයි. තවත් එතන බුදුරජාණන්සේ කියන්නේ බයක් වුණා නම් එතන නතර වෙන්නේ කියලා. ඔය කැලේ අලින්ගේ ගතියක් තියනවලු අලි රෑන ඔය නිදල්ලි කකා කකා යනකොට බැරි වෙලා හෝ අනතුරක් පත්ත පහළ වුණොත් උන්ගේ තියෙන පළවෙනිම ලක්ෂණ දෙන තමයි සද්ද කිරීම නතර කරලා හේම නතර වෙනවා. අර කෑම හොයාගෙන යන ගතිය නතර වෙලා රැළ එකතු වෙනවා. මේ ගොංගලියෝ වල්ලලියෝ අපේ මිනිස්සු මොනවාරි වෙච්ච ගමන් කලබල වෙනවා. පොලිසිය උනත් දන්නවා බෝම්බයක් ගහුවට පස්සේ බෝම්බයක් ගන්න කියන නම කියපු ගමන් කලබල වෙනවා. දෙවෙනි බෝම්බ ගහපුවාම සුන්නත් දූලිම වෙනවා. ඒ තරම්ම කුප්පන ගති තියෙන අපි ගා. ඒ තරම්ම ප්‍රතික්‍රියා කරන ගති තියෙන. මේව තමයි කෙලස් කියන්නේ. මේව තමයි අපි දැනගන්න ඕනේ. මේ බය සලසුන් අපරාධ සලසුන් කරන කට්ටිය හොඳටම දන්නවා. මොකක් හරි කරලා මිනිස්සේ බය කරගත්තට පස්සේ එතන මිනිස්සෙක් නෑ අමනුස්සෙක් ඉන්නේ. ඉනේ බය සූදානම් වෙලා යන්න ඕනේ මේ තමයි කෙලස් වල ස්වરૂපය. මේ බය වුණොත් මම මේකට යටත් වෙනවා, වාල් වෙනවා, දාස භාවයටපත් වෙනවා. අභීත බවක් ඇති කරන්නයි සීලයක් ගෙනියන්නේ. තමන් ඊළඟට සීල අධිෂ්ඨාන කරනවා, තබුද්ධ ධම්ම සංඝ අධිෂ්ඨාන කරනවා. බුදුජනසෝ දජක පරිච්ඡේ කියන්නේ උඹලට බයං වා චම්බිතත්තං වා ලෝමාංසෝ වා මේව තස්මින් සමයේ අනුසරෙයාත දුවන් දෙපා පණින් දෙපා දුවන්ට එනවනම් දුවන බව තේරුම් ගන්නට බුදුගුණ මෙනෙහි කරන්න ධර්ම ගුණ මෙනෙහි කරන්න සංගුණ මෙනෙහි කරන්න සීල මෙනෙහි කරන්න අන්න එතකොට මේ බය කියන එක ওই යකා කියන තරම් කළු පාට නැති බව ඇයින වේදනාව විවසා දරාගෙන ඉන්න පුළුවන් බව ඔය ඇහෙන සද්ද අපිට කතා කරන්න වෙන අපිට බණිඩක් කියන නෙවෙන බව ඔය එන හිතවිලි මොනවාක්වත් සාරයක් ගෙනෙන එකක් නෙවෙන බව වටහා ගන්නකොට තමයි ඔය හිතවිලි වල සද්දවල වේදනාවල තියෙන බොල් බව කෙනෙකුට යමකට යොමු නොවිච්ච ස්වභාවය. ඒ ස්වභාවයෙන් ගලන රැලි. මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් තමයි අපි ඒව සැලසුම් කර කර ඒවට ප්‍රතික්‍රියා කරන්න හදන්නේ. නමුත් ආපු කෙනාට යන්න ඇරියොත් එහෙම යනවා. එතකොට මොකද වෙන්නේ? අරමුණ ඉතුරු වෙනවා, සතිය ඉතුරු වෙනවා, සමාධිය ඉතුරු වෙනවා. බය නැති වෙනවා. තමන්ගේ භාවනාව පිළිබඳ ඉදිරි දැක්මක් ඇති වෙනවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ අරමුණ දැන් තිබුණට වැඩිය සියුම් හකීකොන බාධා තියෙනවා. සමාට අරමුණ ළඟ සමාට ඈත. මට බාධා ළඟ සමාට බාධා ඈත. මෙන්න මේ தත්ත්වය දිහා බලනට දවසක් එයි බාධාවයි අරමුණයි සමරසයෙන්. අනේ ඊට තමයි තේරෙන ජීවිතය අසාරයි කියලා. මේ තනි කරලා වෙන් කරලා දැක ගන්න හදමු මේ පිම්බීමත් මේ ඇහෙන සද්දෙ ටිකම හුදු ධාතු මට්ටකෝ නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න දාගෙන හදනවා දැන් ආස්වාස ප්‍රස්වාස දෙක වෙනකොට වේදනාවක් ඇවිල්ලා මේ වේදනාවෙත් තියෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාසෙත් තියෙන්නේ එකම නාම රූප ස්වභාවයයි සංකත ස්වභාවයක් තියෙන්නේ මේ දෙක අතරේවත් වෙනසක් නැහැ අපි අර ගමන යන්න ඕන නිසා නාම මේ ප්‍රධාන කර්මස්ථාන තැන දුන්නට ඒක කියලා රත්තරෙන් හදපු එකක් නෙවෙයි. සුදු හන්දරෙන් හදපු එකක් නෙවෙයි. ප්ලැටිනම් වලින් හදපු එකක් නෙවෙයි. ඒකත් හුදු නාම රූප පමණයි. මෙන්න මේ විදිහට දේවල් අතර සම රසයටපත් වීම තමයි අසාරකත්වයේ ප්‍රධාන ලක්ෂණය. එදාට අපි තෝරන එක නැති වෙනවා. එදාට අපි එක එක ඉස්මතු කරන තව එකක් ඉස්මතු කරන එක නැති වෙනවා. ඊර්ෂ්‍යාව නැතිවලා යනවා. එතකොට මිත්‍යා සංකල්ප වලට ඉඩක් නැහැ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප ඉන්න බෑ වෙලාවට නික්කම්ම සංකල්පයක් මතුවෙනවා මේ තෝරන්න නැතුව ඉන්නවනම්. අහවල් දෙයමයි මට ඕන කරන්නේ මට නම් අහවල් දෙයමයි කියන ඒ දැඩි ග්‍රහණය නැතිනම් අපි අර ඊටාම පුංචි කාලේ ඊටාම සුන්දරව ලැබිච්ච ඕන දෙයක් කින් සතුටු වෙන ඒ පිරිච්ච සම්පත්තිකට සාසන සම්පත්තියකටයි ලං ඒ தත්ත්වයට ලං වෙනකොට ඒක මිච්ඡා සංකල්ප එන්නෙම නෑ. එතකොට පුතුල මනස කියන එක ඇති වෙනවා. සම්්‍යක් මනස කියන එක ඇති වෙනවා. කාම රාගයේ වෙනුවට මේ අල්ල බදාගෙන මේ විඳින විඳිල්ල වෙනුවට අතහැරලාද මේ මේ සතුට. ඊගාවට ව්‍යාපාදයේ වෙනුවට කවුරු හරි කෙනෙක් ඇති බද්ධ වෛරයේ වෙනුවට හුදු මෛත්‍රිය. හැම සත්‍යයක්ම මේ තටමන්නේ බල්ල බදාගෙන තියෙන්නේ මෙන්න මේක දකින්න කන්නේ. මේ මේක හොඳයි මේකට වැඩිය කියලා. ඒ මුකේල් කනත් දක්වම මුල් ලැබරීම ඕන ඔක්කොටම. කෙරෙන්නේ නැහැ. ලැබිච්ච දේ ලැබුණාට පස්සේ හරි. ඒක වගේම තමයි බලු පෙට්ටක් ගත්තාම මුලට වැඩිය අගේ හොඳක් නැහැ. මැදට වැඩිය පිට පොත්තේ හොඳක් නැහැ. හැමතැනම හතිගොන බලු පෙට්ටම තමයි සංසාරෙම බලු පෙට්ටක්. ඔකේ මේ අපි ආනන්දන මුල් කැල ගන්නනේ. නැත්නම් ඉස්ලාමීන කැල ගන්නනේ. ඔකනේ රණ්ඩුව තියෙන්නේ. ඔක්කොම එක රසය කියලා දැනගත්තට පස්සේ මුලත් එකයි මැදත් එකයි අගත් එකයි පිටත් එකයි අතුලත් එකයි කියලා දැනගත්තට පස්සේ ඔය තේරීම නැති වෙච්ච දවසේ අපි දිනුවා. කිහිලිමන චේතනාසේ මේ අසාරක බව තේරුණා කියලා කියන්නේ හැම දෙයකම තියෙන සමරසයේ මොනම සංසිද්ධියක්වත් ලෝකේ හොඳ නරක දෙකෙන් කෙලසිලා නැහැ. අපි කෙලසුවක් මිස. ලෝකේ තියෙන සංසිද්ධි. අපි තමයි මංගලා මංගල්‍ය, දුමංගල සුමංගල, භද්‍ර අභද්‍ර ආදී වශයෙන් දෙන්න හදන්නේ මේ පස්සේ අපි ඉගෙන ගත්ත මොකද්දෝ හරුපයක් වෙනවා. සංසද්ධිය සංසිද්ධියමයි හරියට අනත්තතාවය වගේ ඒක කාටවත් යොමු වෙලා එන එකක් නෙවෙයි. අපි මේ ආඥාන එකත් අරගෙන ඒක සුබයි කියලා අසුබයි කියලා මේ කෝණ මේක එපයි කියලා ඉතින් අර සරුවචන සඳහන් කරලා කලා විවාද තුවන් තුවන් තෝ මේ පේසුඤ්ඤන් කියලා තෝ තෝ වරපල කියන කඩු කිනිසි අරගෙන ඉතී රණ්ඩුව තියෙන්නේ මේ එක කොටහක් ඉල්ලලා දෙකටම සමබර ආපු ගමන් දෙකේම අසාර කට්ටේ වැටෙනවා කියලා තමයි ඔට කියන්නේ. ඉතින් යෝගාවචරයා කොච්චර අසරණ දුගී தත්ත්වයටපත් වෙනවද කියනවනම් යෝගාවචරයට යෝගාවචරයක් නැති මෙච්චර කන්නම් බුදු ආමඳුරෝ හිටියානේ අඩු ගන්න ගුරු ආමඳුරෝ හිටියානේ කමට අංශුද්ධ කරන්න අතෙන්ට යනකොට ඒකත් නැති වෙනවා වැරදිලා අහකඳෝමයි කියලා ඉබ්බාදීර දැම්මා වගේ මේ ඇතිවෙච්ච தත්ත්වය තමයි නිවනේ ප්‍රකට ලක්ෂණ මෙතෙන්දි තේරෙනවා මෙන්න මේ විදිහට දේවල් වල තේරුමකුත් නැති තෝරන මමත් නැති තැනට ගියා මේක වැටුමක් වගේ ඉබ්බාදීර ධම්මගේ වුණාට එහෙම සතුටක් එහෙම විමුක්තියක් එහෙම අසාරක බව වැටහීමක් මිනිස්සෙකුට අර මේ වගේ ප්‍රයෝග හරියටම ක්‍රමයට යන මිනිසුන්ට කිසි කෙනෙකුට ගන්න බෑ. ඒකත් තේරෙන්නේ තක්කු මුක්කක් විතර අබැග්යක් විතර ඇදගෙන වැටීමක් විදියට. ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ ස්වාමීන් වහන්සේ මාතර ඇත්තටම කියනවා නම් ඔය ගල්වි පන්දි ස්වාමීන්සේ මාතර ටවුමට කිට්ටුයි ලොකු ස්වාමීන්සලා හද්දා පිටිසර. ඒ උනාට නම දාගත්තලු මාතර සිටි ඥානාරාම කියලා. ලොකු නමක් දාගත්තා හොඳයි නගරයක නමක් hina වෙනවා ලොකු ස්වාමීන්සේ කියලා. ඉතින් දාගත්තට පස්සේ නාද්ද පිටිසරේ මිනිස්සු ලොකු ස්වාමීන්වහන්සේ සාමනීර කාලේ කොළඹට පිටත් කරලු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න. අවුරුදු 3ක් කොල්ලු පිටියේ ඉංග්‍රීසි ඉගෙනුවාලු ගණන් ඉගෙනුවේ ඉන්දියාවෙන් ගෙන්නපු සර් කෙනෙක්. ඉතින් කොළඹ ඉන්න කාලේ අර අවුරුදු තුන ඉංග්‍රීසි ඉගෙන කාලේ පුදුම සතුටකින් හිටියේ මෙච්චර හත්ත පිළිසර වුණාට මේ කතා කරන්නේ 1913 14 වයස වෙන්නේ. පුදුම සතුටකින් දැදි හදිසියෙම කාර්ක සභාව තීන්දුව කරාලු මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් කොළඹ නැතකල ඉංග්‍රීසි කනට අපිට බෑ වහාම ගෙන්නන්න ඕනේ. ඊට පස්සේ ආධාර දෙන්න බෑ කිය. මේ ලොකු සාංශ කියනවා පුදුම පශ්චාත්තාවයක් ඇති වුණා. අම්මා අපට කරන්න බැරිලු වැඩි. කිරුවට පස්සේ ඉතින් හරීම කනගාටුයි. හිටියානම් ඉතින් හොඳ සිංග්ලිෂ් දන්න කෙනෙක් වෙන්න තිබුණා. ඒ මොකක්වත් නැතුව බාගට තැම්බිගෙන වෙලාවේ පොර කියලා අනුව කාටු ඇදලා වැටිච්චාම ආයේ ඩෝංගාලා ගිල්ල වැටුනේ මාතරටු. ඊට පස්සේ ආයේ මේ පොල්ගස් වලට එනකන් කෝච්චි ඇවිල්ලා බස් එකේ ගිහිල්ලා යන්තම් යන්තම් ඉගෙන ගත්තලු ඉතින් අර ගත්ත ලැජ්ජාවට සිවුරු අරින්න බැරි නිසා ඒ ස්වාමීන් වහන්සේගේ પરම්පරාවේ බාප්පා කෙනෙක් විතලු සිවුරේ හිටිය තාත්තා සිවුර ඇරලු ඔක්කොමලා සිවුරවලු බාප්පා කළ පුතේ උඹවා සිවුරේ හිටපම් විලිලැජ්ජයි වලු પરම්පරාවට. සිවුරු දාන දාන එක සිවුරු වඩනවා. ලොකු සංසේ බාප්පයි හිටියලු සිවුරේ. ඉන්න කාලේ මෙහි ආවිල්ලා කල්පනා කරලා ඉවරලා බැරි තැන තේරුණාලු මේ ඉංග්‍රීසි ඉගෙන දැන් හරියන්නේ නැහැ. පිරිවෙන් යන්නත් බෑ වයස වැඩි. ඊට පස්සේ පුස්කොළ පොත් වේලන්න දුන්නාට පස්සේ පිරිමැද මැද පිරිමැද බලද්දී ඕකේ ඔය අන්තම් ඔය භාවනා ක්‍රම ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් අර කරන්න දෙයක් නැතිකමට ඒ කියන්නේ අපි කියනවා ග්‍රන්ථ ධූරයේ ගන්නේ හොඳ ඊළඳාරි කයසේ පොත්පත් කියවන්න පුළුවන් මේ දක්ෂකම තියෙදි. විපස්සනා ධූරයේ ගන්නේ ඉතින් වයසට ගිහිල්ලා පැවිදිච්ච බුද්ධ පබ්බජීතිය. පොත් පියවන්න ව්‍යාකරණ කරන්න වෙලාවක් නැතිවම කරනවා. ඊ ලොකු සාංශත් ඒක අරන් කරපුවාම ඔන්න විපස්සනා කරලා අන්තිමට අරණ්‍යයකට ගිහිල්ලා එහෙන් આવුවට පස්සේ එහෙන් මොනවාක්වත් හම්බෙලා නැහැ අපි සිල් රැකගෙන ඉන්නවයි කිව්වා. මේ ලොකු සංසය කල්පනා කරලා තින් ගමේ ඉඳද්දි මම පන්තරේ ඉඳද්දි සිල් රැකන්නේ මෙතෙන් ඩයිල මොකක්ද හම්බුනේ මොකක් කරන්නේ. කොහොම ඉන්නකොට තමයි හම්බෙන් වගේ ওই ගුරුම ස්වාමීන් වහන්සේලා වැඩලා එතෙන්ට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා එක මාස ගානක මේ වන භාවනා කරුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියලා තන මුන්නාන්ට වෙන කෙනෙකුට කමඨහන් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. එහෙම කියලා කියනවා එදා මම අර විදියට කාර්ක ස්වභාවයේ දායක ස්වභාවයේ අසරණත්වයටපත් උනේ නැත්නම් මම අද කොහෙද? නැතිනම් කාට හරි ලෝකයකට පහඳිනවා. බර ගාන කෝටයිම් හම්බ වෙනවා. කී රෑනින් දත්න කිට්ටෝන ටෙලිෆෝන් එකෙන් බල්ලෙක්ගෙන් වගේ වැඩ ගන්නවා. හොඳ ටයිකෝට් අඳවනවා. සපත්තු දෙරප්පු දෙනවා. වාහන දෙනවා. නමුත් දාස කන්නේ කරන්නේ. මෙතනම තමයි වාඩිලා කතා කරේ. අද මම කොච්චර සතුටින් ඉන්නවා දවසේ කොච්චර වෙලාවක් මම විවේකයෙන් ගත කරන්නේ මොකද්ද? අන්න අර අබැග්ගේ නිසා. අර ව්‍යසනයේ නිසා. අර අධ්‍යාපනයේ කඩා වැටිච්ච නිසා. ගියා නම් යන්නේ තන්නේ කර කාම ලෝකයකට. ඒ වගේ මේ අනත්ත ලක්ෂණේ වැටෙනකොට ඒක සම්පූර්ණ ઈચ્છා බංගත්වයක් තුලින් වැටෙයි. ඒක සම්පූර්ණ ව්‍යසනයක් තුලින් වැටෙයි. ඒක සම්පූර්ණ අසාරකත්වයක් තුලින් වැටෙන්නේ අසාරකත්වයේ ඇතුළට ගුල්ලපණුව ගහපු හෘදේ වස්තුවක් දකින්නවා. අත තියෙන තියෙන දේවල් විනාශ වෙනවා තත්ත්වයටපත් වෙනකොට තමයි ඒ තුල මේ අනාත්ම ලක්ෂණය තියෙන්නේ. ඉතින් අපි කියන්නේ එව්ව පෙන්වන්න නැතුව බොහොම සුන්දර මංගල ලක්ෂණ ඇතුලින් අනාත්ම ලක්ෂණ පෙන්වන්න. ඉතින් එහෙම පුළුවන් නම් හත් දෙයියනේ බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයාට පෙන්වනවනේ. පෙන්වන්න පුළුවන්කමක් තිබුණා නම් මංගලව භද්‍රව අවුරුදු 7 දී කිරිදරුවෙක් ඇඟට අඳගාගෙන කියලා පැවිදි කරලා අවුරුදු 21 වෙනකන් වැසිකිළිය බුදිය ගනිමින් උදේ පාන්දර හැමදාම හැම මිදුලක්ම මදිමින් අමති මේ වැලිපතක් උඩ දාලා මෙච්චරමට උපදෙස් ලැබේවා කියන මට්ටමට එහෙම ඒ පුංචි රාහුල ආම්දුරන්ගේ හිත අහිංසක தත්ත්වයටපත් කෙරේ බුදුහාමෝ මොකද මෙන්න මේ ව්‍යසනයට ලෑස්ති වෙන්නේ කැමති උනත් අකමැති උනත් එනවා. ඒකේ ආයේ මේ විශේෂයට බය වුණයි කියලා ගෙදර ගියයි කියලා බේරුමක් නැහැ. ඒ නිසා හයිය ඇති තියෙන වෙලාවකට මුණ දුන්නොත් දුක්ඛං khයත්තේන අනිච්ඡං khයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අධාර කට්ඨේන කියලා මේ භාවනාවේදී ඔය පාළු ගතිය තනි ගතිය, එපා වෙන ගතිය, දමල ගහලා යන්න හදන ගතිය සුබ්බම සුබ මංගලයක්. ඒක නිසා බුරුමේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාදී වේදනාව ආවන සිට දෙව්දුවකට වැඩි ආකලා හිතාගන්නයි කියන. අපිට ඒක දරා ගන්න බැරි වෙයි. අතහැරලා යයි. නමුත් භාවනා පැත්තෙන් ලොකු ලොකු ඥානයක් දෙන්න ලෑස්ති. අපි එදාට ගිහිල්ලා වෙනිවල් ගට තම්බලා බීලා ඉන්නම් කියලා පස්පංගෝ තම්බරෝ. මේ ඇඟේ අමාරු ඉවර කරලා එන්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් මේ වගේ අනත්ත ලක්ෂණයට ගියාට පස්සේ මුළු ලෝකෙම ඔළුවෙන් හිටගත්තු ස්වරූපයක් තියෙනවා. ඒක නිසා මේක පොදු පිළිගැනීමක් වශයෙන් ආචාර්යන් වහන්සේලා නැත්නම් අපේ අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා විපස්සනා මාර්ගයේම දුක්ඛා ප්‍රතිපදා කියලා. ඇයි මේ දුකක් ප්‍රතිපදාවක් කරගන්නේ කොහොමද මේකට තර්කේ සකස් කරන්නේ විපස්සනාට බහින්නේ සංසාර දුක දකපු යැත්තෝ. සංසාර දුකෙන් ගැලවීමට කටයුතු කරන යැත්තෝ. ඒක හොඳට දැක්කනම් පටහැරලම දැක්කනම් මේ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා මේ භාවනාවේ හම්බෙන දුක මොකද්ද මේ සංසාරේ සාර්ථකයි කියලා ගත කරන මිනිස්සු විඳින විඳවිල්ල කඹුරනේ කැඹිරිල්ල ඒත් එක බලනකොට කවදා කෙලවර කරන්නද ඔය මේකේ මේ දකින්නේ එක සැරයයි. ඒ එක සැරේ දැක්කට පස්සේ මේ මනුස්සයා නෙවෙයි පරියන්කේ නැගිටින්නේ. වෙන මිනිහෙක් නැගිටින්නේ. වෙනස් වෙච්ච කෙනෙක්, පරිණාමයටපත් වෙච්ච කෙනෙක්, රූපාන්තරයටපත් වෙච්ච කෙනෙක් නැගිටින්නේ. අන්න ඒ විදිහට අනාත් අසාර බව දැකලා අසාර බවම දකිමි. අසාර බව එන්න එන්න අසාර බව අනුම කරන භාවනාවට තමයි අනත්තානුපස්සනා භාවනා කියලා කියන්නේ. ඒක පුංචි වීරත්වයක් නෙවෙයි. ඒක කතා කරනවා ඒක අනික් කට්ටිය භාවනා කරනත් ඒ කතා කරන අන්ටට ආදර්ශයක් දීම පිණිස මේකයි කියලා පෙන්වන්නේ. නමුත් ඒ කවදාකවත් අනුන්ගෙන් සාන්තියක්, අනුන්ගෙන් ආශිර්වාදයක්, අනුන්ගෙන් සුභාසින්තනයක්, අනුන්ගෙන් අත්වාසියක් ලැබෙයි කියලා නෙවෙයි. සාරිපුත්තු මොග්ගල්ලානදී ස්වාමීන් වහන්සේලා තනත්තාව ගැන කතා කරනවා. උන්වහන්සේලා කතා කරන්නේ මේක තමයි ක්‍රමේ. නමුත් අවාසනාවට වාගේ මේ බුද්ධ ආගම ඔය බටහිර රටවල් වලට ගියාට පස්සේ ඒගොල්ලෝ මේක අර්ථකථනයක් දෙන්න හදනවා සාර්ථක යුග ජීවියක් සඳහා බුද්ධ ආගම. ලෙඩ රෝග නැති කර ගැනීම සඳහා බුද්ධ ආගම කියලා මේක ආටෝප කරලා දෙනවා. ඉතින් අපි හිතාන කන්නේම අර පිට තියෙන සීනි ටික ලේව ගන්න තමයි කන්නේ. ආ හොඳ යුග දිව්‍ය සාර්ථක වෙයි කියලා හිතාගෙන. එහෙනම් ලෙඩ රෝග සනීප කරන්න විපස්සනා කියන. මේකේ පුරුදු කරන්නේ යුග දිව්‍යයේ තියෙන දුක දරන්න ඉගෙන ගන්නවා. වේදනාවකදී එන දුකේ වෙලෙඩකදී එන වේදනාව විසඳ පුරුදු කරනවා. වේදනාව කවදාකවත් බේත් වලට යට කරන්න එපා. වේදෙකට යට කරන්නත් එපා. දෙකෙන්ම පරාදයි. වේදත් පරාදයි, බේතත් පරාදයි, තමනුත් පරාදයි. ඒ වගේම පෞල් ජීවිතවල ප්‍රශ්න මොකා වේදනාවේ Tamanne කසාද බැඳගත්තේ ගෑයි නම් කාපං. බැඳගත්තා නම් බෙරේ ගහපං වෙන මොනක් තියෙන්නේ. පොකට කවුද අවිල්ලලා අපිට උදව් ආධාර කරන්නේ. ඒක නිසා මේ අසාර බව අසාර භව වශයෙන් දැකීම නිහිනකමක් නෙවෙයි. ඒක කවදාකවත් මේ නැස්චාර්ථවාදයක් නෙවෙයි. <clears throat> ඇත්ත ඇති ඇතියෙන් කීම. උග කියන්නේ බයයි ආචාර්යවරු. මොකද ගුරුවරු දම ගෝලියෝ දාලේයි කියලා. මේ ගුරුවරයා කතා කරන්නේ මේ ඉන්න ඕන් නැති දුක්මයි ඇදලා ගන්න කියලා කියගෙන මෙච්චර සුන්දර දෙයක් මුළු ලෝකෙම නැහැ. මෙච්චර සාර ගර්භ දෙයක් මුළු ලෝකෙම නැහැ. මෙච්චර මිනිසු බය දෙයක් මුළු ලෝකෙම නැහැ. අන්න ඒ දේ චිත්තක්ෂණයක් වැඩුවත් බුදුහාමුදුර කියන වන්දනීයයි පූජනීයයි කියන්නේ. හැබැයි දැනගෙන. කරන දෙයක් නැති කමට නෙමෙයි. එහා සාරකත්වයේ දැකීම නැත්නම් අනත්ත්‍ය අනත්මේ අනුව අසාර බව දැනගෙන අසාර බව අනුව බලන ඥානයක් පිටනවයි කියලා කිව්වට පස්සේ තමයි අනත්තානුපස්සනා ඥානය පහළ වෙන්නේ ඊට තමයි. ඉස්සලා අනත්තානුපස්සනාව කරන්න ඕනේ. අනාත්මය අනුව බැලීම. එමනම් මේ දේ අසාර බවම දකින්න ඕනේ. මුලදිම දරුවා උපදිනකොටම දකින්න ඕනේ මේ මරණයක් තමයි උපන්නේ. රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා බුදු වෙන්න කලින්ම රාහු ලෝකපත්තේ දැක්ක එහෙමනේ. ඒක මහා ව්‍යසනයක් වාගේ පියෙක් නොකිය යුතු කතාවක් වගේ තමයි පේන්නේ. ඇත්තනම් ඒක තමයි මොකද සර්වඥාන්ස කලින් රාහුල කුමාරය අපවත්. රාහුල රහතන් වහන්සේ. ඊවැනි දෙයක් මේ ලෝකේ තියෙන. බුදුහාමුදුරන් කියලා බේරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සමයේ කිසිම ආණ්ඩු මට්ටු කළ හැකි තත්ත්වයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඒ අනුව කටයුතු කරන්න යන මනුස්සයාට යෝගාවචරය කියලා කියනවා. විපස්සනා යෝගාවචරය කියලා කියනවා විපස්සනා යෝගාවචර විතර විපස්සනා යෝගාවචරගේ වටිනාකමක් තව කාටවත් වැටහෙන්නේ අනිත ඔක්කොම සලකන්නේ මේ විදියට අනාත්මය අසාරය බලන ජීවගාවචර ජීවිතේ කෙලපිරිච්ච පඩික්කන් දිහා බලනවා මේ මම කියපු වචන නෙවෙයි ලොකු සාංශ කියපු වචනයක් මෙච්චර අමාරු ජීවිතයක් ගත කරන අයට භාවනා පිස්ස භාවනා පිස්ස කියලා තමයි කියන්නේ අද භාවනා කරන මේවානේ ප්‍රයත්න කරන කෙනාට කියලා පිළිච්ච පරික්‍රමකට තරම් සලකන්නේ භික්ෂු සමාජයවත් සලකන්නේ. භික්ෂු සමාජය උනත් අවඥාවට ලක් කරනවා. ගිහි සමාජය ගැන කතා කරන්න කියන්නේ. මිත්‍යා දෘෂ්ටි ගැන අතර කතා කරන දෙයක් නෑ. නමුත් මේකේ මොකද්ද සංගවිච්ඡ අර්ථයක් තියෙනවා. මේ අනාත්මානුපස්සනාව පැත්තට ධානයකට මිත්‍යා දෘෂ්ටිකය හරියට සලකනවා. කියලා දෙන්නයි අමාරු. sannivedana කරන්න අමාරුයි. તો තේරුම් ගත්තොත් සලකනවා. මේ මිත්‍යා දෘෂ්ටිකනේ අපි සම්මියද්දෘකයි කියන්නේ මේ අමන තකතිරු જાතිය. එහෙම නැත්නම් මේ අසත්පුරුෂයෝ කරන හරියක් කරන්න කෙනෙලි තමයි. මොකද ඒ යත්තන්න ඕනේ සාරකත්වය. එතකොට කම්කිසි කෙනෙක් අසාරය අනුව බලන නැත්නම් අනත්තානුපස්සනano බලන මිනිකෙක් කතා කරන්නවත් කැමති නැහැ. කැමේසක මුලින් කනවටවත් කැමති නැහැ. ඉස්සරහට පේනවටත් කැමති නැහැ. මොකද මේ ජීවිතේ සාරකත්වයේ ගන්නවා. මේ වගේ ධර්ම දේශනාවක් හිතන්න ප්‍රසිද්ධිය කෙරුවා නම් මොන වගේ අවාසනාවකටපත් වෙයිද කියලා. මොන වගේ ජීවිත තර්ජනයකටපත් වෙයිද කියලා. ඒකයි මේ වගේ ස්ථාන හදානක් මේ හැංගිලා අපේ ප්‍රයත්න අපේ සටන අපේ මේ සේනා සංවිධානය කරන්නේ කවුරුවත් එක්ක වශයෙන් නෙවෙයි මේ මායාවේ කෙලස්පර සේනාවට විරුද්ධව. මෙහෙම අපේ ආවුදෝල් කරගෙන මුවත් කරන අපි අපි කියන වචනෙත් මම ඉල්ලාස් කරගන්න පණකාටියේ මගේ වැඩ ටික මම කරගත්තේ නැත්නම් කාටවත් මේකට උදව් කරන්න බෑ නිසා සර්වඥයන් සඳහන් කළා තියෙනවා අක්ඛාතාරෝ තථාගතෝ. මම කාරණාව කියනවා කලියොත්තෝ ඔය ඇත්තෝ කරන්නේ. ප්‍රශ්නේ එන්නෙම මෙන්න මේ අසාර බව දකිනකොට ඒක පේන්නේ කාලකන්නිකමක් විදිහට. නිසා නීවර මේ පහළු ගතියක් විදිහට කොන් වෙච්ච ගතියක් විදිහට බයලෝන ගතියක් විදිහට එහෙම නැත්නම් අසරණ ගතියක් විදිහට එනකොටම නිකන් හිත බොහෝම දුෂ්කර වැඩ ගන්න බැරි තත්වයකටපත් කරගෙනයි එන්නේ. පරද්දවාගෙනමයි යන්නේ. ආ ඒ වෙලාව තේරුම් ගන්න මේ තමයි අනත්ත ලක්ෂණය කියලා තේරුම් ගත්තොත් මරණයට කලින් එහෙමනම් මේ මනුස්සයා මරණයට යනකොට සූදානම් වෙනවා. වයසට යනකොට සූදානම් වෙනවා. ලෙඩකට යනකොට සූදානම්. එහෙම නැත්නම් ලෙඩ එනකොටම මැරලා ඉවරයි. ඒ නිසා කම්මැලියා එහෙම නැත්නම් ඒ බයසහිත පුද්ගලයා දහස්වර මැරෙනවා. මේ අසාරකත්වයේ දන්නේ. එහෙම නැත්නම් අනත්ත සංඥාව කරන කෙනා මරණදී පමණ එක සැරේ මැරෙන්නේ. ඒ නිසා බුදුසජනස කියනවා කියලා කියනවා විද්‍යවන්තසපන කිං නාම නසිජ්ජති. මෙවැනි දෙයකට අවශ්‍ය කරන්නේ වීරිය ශක්තිය. මෙතන තියෙන වීරියටත් වැඩිය වීරත්වයේ තියෙනවනම් මොකද්ද විනිවිද යන්න බැරි කියලා. මෙතන අවශ්‍ය කරලා තියෙන්නේ ආසාරේ එනකොට අනාත්ම එනකොට මේක අනාත්ම වශයෙන් බලන්න සූදානම්කමක් තියෙනවනම් ඒක තමයි අපි මේ ජීවිතේ පෙරූපලද පාරමිතා කියලා කියන්නේ. ඒක තියෙද්දි පස්සෙන් පස්සට යනවා කොච්චර පාරමිතා පෙරෙවත් ඇති වැඩන්නේ යුද්ධට නැති කඩුව කොස් කොටන්නද කියලා කියනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ වස් කාලයක් ගත වෙන්නේ. පුළුවන් තරම් Taman කරා පැමිණෙන මේ දුක් පණිදායි කියාගෙන ඒකට මුහුණ දීගෙන කටයුතු කරොත් ඒක කවදාකවත් අහ කියන්නේ වටපිටා ඉන්න කට්ටිය නම් hina වෙන්න ඉඩ තියෙන නමුත් Tamanගේ ඒ ආධ්‍යාත්මික ගමනට ලොකු කොඳුයට පෙළ සකස් කළා දෙනවා. නමුත් මම හිතනවා මේ අසාරකත්වයේ පිළිබඳව මේ වගේ බෑ තවත් අපිට ටිකක් මේ කතා කරන්න වෙයි. මොකද මේවා කතා වෙලා තියෙන පොත්වල පුදුමාකාර ධර්ම කොටස් එකතු කරලා තියෙනවා. ඒක ගැම්ම ඒ ඒ Java ආවට පස්සේ මේවා කතා කරන්න පුළුවන් වෙන්නේ. දාන කතා සීල කතා කරද්දි මේක කරන්න වෙන්නේ. ඒ නිසා අපි අවස්ථානනුව ලබන අවතාවටත් මේකම් පිළිබඳ ඉදිරියට තව ටිකක් කතා කරමු. අද මේ තාක් ප්‍රකාශ කරන ලද මේ ධර්ම කොටස වලින් මේ කරගෙන යන භාවනාවලට තම තමන්ට අවශ්‍ය කරන්නේ වීර්ය සත්‍ය සමාධිය සද්ධා ආදී ගුණ ධර්ම වැඩිලා ඒ પરමාර්ථය දැකීමට මේ දේවල් විනිවිද යන්න තම තමන්ට අවශ්‍ය කරන ඒ ඉන්ද්‍රිය ධර්ම වර්ධනයටත් අවසානයේ බලාපොරොත්තු වෙන තැනට ලං වෙන්නත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපිට පරිසුවල් පාලක සංකල්ප කරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා මේ සම්බන්ධයෙන් කීකලේතු විනයමත් මේකටත් අහුම්කන් දීලා ප්‍රශ්න වෝ ප්‍රකාශන නැත්නම් අපි දෙවියන්ට පින් දීමේ ඥාතින් සිහිපත් කරගැනීමේ ඒ දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරගන්න කියලාමයි අවසර කරන්නේ මේ මට මෙලදී ප්‍රශ්නයක් ඇති වුණා නේද දේශනා වෙලදී අර අපරිචිත ලක්ෂණ ලක්ෂණ කියලා දේශනාවේදී කියනවා ඒ ඒ ඒ අවස්ථාව මේ අනාත්ම ලක්ෂණය මෙනෙහි කිරීම ප්‍රතික්ෂේප කිරීම අවස්ථාවක්ද මකක් ගන්න එතරම්ට පොඩි ගැටලුවක් ඒක ඇත්තටම අර සප්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදී සර්වඥාන්සේ එක එක තැන පෙන්ලා දෙනවා මේ අසත්පුරුෂ වෙන තැන සහ සත්පුරුෂ වෙන තැන යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් කුලවන්තව ඉපදිලා මේ කුලවන්ත භාවය නිසාම කුලවන්ත ඉපදිලා පැවිදි වෙලා පැවිද්දෙත් කුලවන්තකම ඉදිරියෙන් තියාගෙන අනිත් මේ ඒ තරම් උසස් කුල නැතිවත් දිහා බලලා මේගොල්ලෝ මේ මේ කුලෙන් පහත්නේ සා ගන්ධනා පූජා ලබන්න බැරිදිච්ච ඇත්තොත් මේ මං වාගේ ශ්‍රේෂ්ඨ නෑ මේගොල්ලෝ මේ පල්ලයාපන්තිය කියලා යම් කිසි කෙනෙක්ගේ කුලේ මමයේ කුලේ මාගේ කුලේ මගේ ආත්මය කියලා කල්පනා කරනවා අසපුරුෂයි. කල්පනා කළ තින මේ කුලවන්තකම නිවනට බලපාන්නේ කුලවන්තකම රාග දෝෂ මොහ කැපීමට බලපාන්නේ ඒ නිසා මගේ කුලවන්තකම මේ මේ මං කරන වැඩේට ගන්න දෙයක් නෑ මේක ආත්මය කරගන්න මම මේ කියා ගන්න මගේ කියන දෙයක් නෑ කෝ සප්‍රසයි. ඒ වගේම ධනවන්ත ඥානවන්ත ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ඔය ඔය සම්මසන ඥාන සෑම දෙයක්ම ওই තත්ත්වයට දාලා කතා කරලා තියෙනවා. ප්‍රශ්නයක් ආවොහම අපි මේක කලවම් කරගන්න. කන පිට හරවගෙන මේ අනාත්ම සංඥාව එන්න හදනවා. මොර රාගන මේ සද්ද කරන අපි ඒක කොහොමද යටපත් කියලා බොහෝ හරි ආත්ම සංඥාවක් ඇති කරගන්නවා මම මේ කියාගන්න මගේ කියාගන්න ආත්මය කියාගන්න කොටසක් ගන්න ඒක රකින්න කාටවත් බෑ මම කරන්න ඕනේ කියලා අර සත්පුරුෂකත්වයේ කරේ තියාගෙන භාවනා පාවදීලා අනිත් වෙන චිත්තක්ෂණය ඉතින් ඔක්කොම එක එක එක එක වෙන් කරලා මේ ලෝකේ සම්මත අපි වාසනා ගුණ කියන දේවල් සේර උපාසයට ලක් කරලා තියෙනවා මේක පිළිබඳව නම්බු කරන්න ගත්තොත් අනුපහත් කරලා තමන් උසස් කරන්න ගත්තොත් නැසට අමතක වෙනවා මේ වයින් කෙලස් කැපෙන්නේ නැති බව අමතක වෙනවා කෙලස් කැපීමේ ක්‍රමය ඉස්සරහට ගන්න ඕනේ. ඒක සඳහා කුලේ බලපන්නේ කියලා හැම වෙලාවෙදීම භාවනාවේ ප්‍රශ්නයක් මතුවෙනකොට අනාත්ම සංඥාට දාලා බලනවනම් ඒක හොඳටම වැටහෙන තැන තමයි ලාභ සත්කාර සම්මාන වල නෙවෙයි. ඒ අෂ්ටෝක ධර්මයේ කළු පැත්ත තියෙනනේ. පාඩුවක් වේදනාවක් දුකක් පරාජයක් වෙනකොට මේ දුකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේකත් ආවට යනවා. මේක දිගට හිටින්නේ නැහැ. ඒකෙන් මේ වේදනාව ඇත්තටම අමාරුයි. මම නමුත් ඕක නැගිටින්න හිතනකොටම ගියේ. නැගිටින්න ඕනෙත් නැහැ. අතාරින්න හිතනකොටම ගියේ ඉතින්. නමුත් ඒක බලන්න අපිනේ අපිට හිත වෙන කොහොමද මත් කරන මේ දුක නිසා නැගිට්ටේ. ඒ දුක නිසා නැගිටින්න හිතුනේ නැගිට්ටු දැන් දැන් දුක නැති වුණා නේද කියලා බලන්න අපිට වෙලාවක් නැහැ. අන්න ඒ වගේ අපි හැම වෙලාවෙදීම ඒ මේක අනිත් මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ගන්න ප්‍රපංචන කරන ගතිය පාවා දෙන හැම වෙලාවෙම. ඒ පාවා දෙන හැම වෙලාවකම අසත්පුරුෂ වෙනවා. ප්‍රපංච කරන හැම වෙලාවකම අසත්පුරුෂ වෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි දවස් තන වඩාගෙන යන්නේ. එහෙම නැත්නම් දවස් 7යි කියලා කියනවා. ගන්නත් මේ ආත්මය. මේ සම්මස්තර ඥාන අවස්ථාවේදී ආත්ම ලක්ෂණය දෙක බල වැඩිම තමයි අතර එක්කෙන්නේ නේද? හුරු කරගන්න. මේකටයි මම යන්න හදන්නේ කියලා. අර අම්මලා තාත්තලා පෞල් ජීවිත කනකොට පොඩි කට්ටිය සෙල්ලම්ගයක් හදාන මම අම්මා වෙන්නම්. මම තාත්තා වෙන්නම් කියලා තාත්තා වෙච්ච කෙනා තාත්තානේ කපතු දෙක දා ගන්නවා. කල්ජමයට ගන්නවා. එතන අනික කට්ටිය යාට තාත්තා කියන්නේ. අම්මා වෙච්ච කෙනා ගවුම ගලවලා සාජයක් කරනවා. සාජයක් කරනවා එයා ඉතින් අම්මයි මුත් අහගෙන අඳගන්නේ එයා අම්මා වෙනවා. ඒක මොකද දන්නවා ඉස්සරහට මටත් ওই ටික තමයි වෙන්නේ කියලා. ඒ ඒ සෙල්ලම තමයි මියන්නේ. සෙල්ලංගේවල් හදන වෙලාව සම්මසන ඥානය කියන්නේ සෙල්ලංගේවල් හදලා මෙයා තාත්තා ඉතින් පොඩි එකේ කරන පුතා කරගන්නවා මල්ලි කරගන්නවා. ඉතින් ඌට ජීවිතේ තාත්තා වෙන්න තාම මන්දි සෙල්ලංගේ දරවත් තාත්තා වෙන්න ඌට බෑ. ඒ ලොක් කරන තාක්ෂණය. ආන් මේ වගේ දෙල්ලමක් තමයි සම්මතන යන්නේ. ඒකට විදර්ශනා වේදී අනිත්‍ය සත්‍ය අවබෝධ වෙලා එතන ඉහාට නේද මේ අනාත්ම තුනම යන්නේ කරකැවි කරකැවි තුනම සම්මසන ඥානෙත් එකින් එකට තුරු දෙවි ඊතල මාර්ගයෙන් ගමන් කරනවා ඊට පස්සේ තමයි මාර්ග මාර්ග ඥානෙ වැටීම තීද්ද වෙන්නේ ඒ කියන්නේ මේ ලංකා විතර ඉවරන පස්සේ මග්ගා මාර්ග ඥාන දර්ශනේ එතෙන්දි තායේ මේ තුනම වෙන පරිප්පුවකට ආගන්න වෙන විදියට ගල්වනයිස් වෙනවා එහෙම වෙවි වෙවි වෙවි වෙවි කියන්නේ දිගට දිගට යන ප්‍රතිපදාවක් මේකේ තියෙන. ඒක පාරකින් වෙන්නේ නැහැ. ඒ දේ ලක්ෂ වාරයක් වෙලා අපි කියන්නේ මන්ත්‍රයක් සිද්ධ කරනවා වගේ මේ බෙහෙතක් අවුල කකාරවන්නේ වතුරේ වතුර සම්පූර්ණ වෙන කකාරවන්නේ බොහෝ වෙලා අවුල තියනවා. අන්න ඒ වගේ මේ වියලනේ කරගෙන කරගෙන කරගෙන යන යමකට හැබැයි යන පාරට වැටෙනකොට තේරෙනවා දැන් නම් මේ පොට පෑදිලා ආවයි නැතිවත් අnder තාම දන්නවා මේ අලකොලද කන්නේ කිය මියන කොලද දන්නේ. ඉතින් ඔය දෙක කටලා ඉල්ල තියෙනවා. ඒක තමයි ඔය කාංකාව කියලා කියන්නේ. සැකේක තියෙන මෙයාත් දන්නේ මගේ ගුරුව දැන් මේ තැන දන්නේ නැහැ මේක දන්නේ නැහැ භාවනා ක්‍රමේ මේ එන දුක ඇත්තටම අංශභාගයට බයකට එන එකක් දන්නේ නැහැ භාවනායන එකක් දන්නේ නැහැ කියලා ඒ දෙක පිළිබඳව තාම නැහැ ඒවා හැම එකක්ම ගන්නෙ ප්‍රපංච පැත්තට. තමන්ගේ මේ ආත්මය රකින්න පැත්තට තමයි ගන්නෙ. නම් කිසි වෙලාවක එනවා මේකෝලම තමයි හැමදම කෙරුවේ දැන් ඇති එන දේ වරෙන් රාජාවෝ මාහෝ ගංගාවෝ කියලා පයින් වෙලාවක් එනවා පැන්නේ නැතත් එතන ඉඳලා මේ මනුස්සයාගේ ගමන යන්නේම ඒ විපස්සනාට බරව. ඒ මනුස්සයාට gedarak යාළුවෙක් රුචිකාරිකත්වය සමාජය පිහිටන්නේ නැහැ. එතන තියෙනවා මේ පිරිසක් අතගෙන යන්න බෑ මේ ගමනේ. ඒ වෙලාවට බබාගේ සෙල්ලම කරලා නිකන් ඉන්නවා. වැඩේට බැස්සනේ ඉතින්දි දෙන්නේ නැහැ. මේ දෙවන්නේක් නැහැ මෙතනදී. රගර් දෙල්ලම් වගේ තමයි බෝලේ අතහැරියොත් පසර දෙන්න වෙන්නේ. හොඳම වෙලේ තමයි එන එකක් කඩාගෙන උගෙත් අල්ල ගියාමයි මගෙත් අල්ල ගියා කියලා එන්න ගෙඩිය වගේ යන්න පටන් ගන්න. එන්න එන්න එන්න එන්න කස කැවෙන්න ගන්නවා. මම හිතන්නේ නිසකමත තාම ගන්න පටන් ගන්න නැහැ කියලා. කරන්නේ තවත් එකක් තියෙනවා. මේ කියන්නේ අනාත්ම ලක්ෂණය කියන්නේ කර විදියට උභාවය දැන් මේ වෙලාවේ ඉස්සරහ විදියට ලේසියෙන් අවබෝධ වෙන එකක් නේ සමහරට මේ අනිත්‍යානුපස්සනා අනිත්‍යයේදී මේ විදර්ශනාවේ අනිත්‍ය අවස්ථාව උඟක් දුරට ගියන් පස්සේ අනාත්ම ලක්ෂණය තුළ මේක පැටලෙන්නක් වෙනවා වගේ කියලා මට දැකයක් ඇති වුණා. අනිත්‍ය නිසා බයක් ඇති වෙනවා. ඒ බය කියන්නේ දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. ඒ බය කියන්නේ දැන් කෙලෙස් ස්වභාවයෙන් ප්‍රකට වෙලා තියෙන වෙලාව. බය වෙලා පණින්න එපා. ඒ කෙලෙස් දිහා හොඳට බලන්න අවබෝධ වෙනකොටම පේනවා මේක තමයි දුක කියන්නේ. කියන්නේ දුක තේරෙන්නේ බයක් විදියට. දුක්ඛම් බයක් තේරෙන්නේ. එතකොට තේනවා දැන් මේ ආසාවෙන් රැගෙන පරමාර්ථ වශයෙන් දැක්කත් අරමුණ දැක්කත් ඒත් දුකයි. ඒ වෙනුවට වේදනාවක් තිබුණත් ඒත් දුකයි. හිතවිල්ලක් තිබුණත් ඒත් දුකයි. මේ සද්දයක් අහුණත් ඒත් දුකයි. අරමුණ මේ අරමුණ අල්ලගත්තා කියලා ඒකේ සාරයක්වත් නැහැ. එතකොට ඔක්කොම සම වෙනවා. මම දැන් නැගිටලා ගියා කියන්නේ ඒත් ඉතින් ගිනියඟුර අතින් අතට මාරු කරනවා මිසක් අතින් අතට මාරු වෙනවා මිසක් ගිනියඟුර ගිනියඟුරමනේ. ඒ වගේ මේ දුකමනේ මේ ගෙනියන්නේ වේදනාවෙන් පරියන්කෙට සක්මනට සක්මන ඉඳලා වෙන වැඩකට යනවා කියන්නේ. හොඳට සතිය නැගිට්ටොත් පේනවා. හොඳට බැලුවොත් දුක පැත්තේ මේක මේ ලේබල් එක මාරු වෙනවා මිසක් දුකමයි ඒ gediye gediyමයි. ඒක දකින්නේ මේ අර බය දුක බය වශයෙන් දැක්කට පස්සේ මේක මේ අපි හිතන විදිහට කොටක් කරඬුවක් සාරයක් මණ්ඩයක් මොකක්වත් නැහැ මේක ගන්න හේම වන්නු කළ ගන්න දෙයක් නෑ ඔක්කොම සමයි කියලා තේරුම් ගන්න එක තමයි අනාත්මය. සියල්ල කේම මේ හොඳ නරක වශයෙන් හරි හරි වශයෙන් සුභ අසුභ වශයෙන් ඒ ඒ තුලං තුලං සුභ අසුභං මොකක්වත්ම නැහැ කියලා ඔක්කොම එකම නිකන් මේ නිකන් ෆෘට් සලාඩ් දැම්මට පස්සේ කලවමදී කොයි හන්ද ගාවත් හැම පළතුරම වශයෙන් එනවා. මොන්නේ මෙතන තියෙන්නේ කලවමක් මේ බුදුහාමුදුරන්ගේ කාලෙමයි මගේ කාලෙමයි කියලා දෙකක් නැති බව තේරෙනවා. දේවතත්ත්වයේ කාලෙමයි බුදුහාමුදුරන්ගේ කාලෙමයි දෙකක් නැහැ. කලවමයි තියෙන්නේ කලවම බව දැක්කේ බුදුහාමුදුරු අනිකක් තියෙනවා සුද්ධ කරලා හොඳ හරිය කරදුවේ තියාගන්න හදන නරක හරිය කුණුකුරට දාන්න හදන එහෙම කරන්න දෙයක් නැහැ. සම්නත් මේ සෝවාන් උනත් අනාත්ම අනාත්ම ලක්ෂණය අවබෝධ වෙන්නේ නැහැ කියන සැකයක් ඇති වෙන මොකද බුදුරජාණන් වහන්සේ අර සත්වගත උත්‍රාන්ත අනාත්ම ලක්ෂණ සූත්‍රයේ වේදනාට මේ පස් දෙනාම සෝවන් වෙනවා. එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ හැම පළවෙනි නාම රූප පරිච්ඡේ ඥානේ තනත් ලක්ෂණේ වැටෙනවා. අත් ජීවාත්මය කියන්නේ කඩලා. කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන කියලා කියන්නේ මේ සම්මසයටත් පරි. ඊට පස්සේ මේ නාම රූප පරිච්ඡේ පරිඥානේ පරමාත්මය කියන ජීවිත හේතු වෙච්ච දෙයක් නැති බව තේරෙන අනාත්මය නැති. සම්මසරට යනකොට දකින් දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලාවට ටික ටික පේනවා. ඊට පස්සේ උදයපේ ඥානයේදී වහා ඇති වෙන සුළු ගති වෙන නිසා අසාර භවේ තෝරන්න දෙයක් නැහැ මේවා ශීඝ්‍රයෙන් එන්න පටන් අර ගන්නවා. ඇත්තම සම්මසර ඥානයේදී හා හොඳයි ඵලයන් කියලා අපි ලකුණු දුන්නට පස්සේ තමයි මේක ඉන්නේ. මේ උදයපේ ඥානය. ඒකකන් බ්‍රේක් එක වැදලා තියෙන සේෆ්ටි කච් එක වැදලා තියෙන. ඒක කැඩෙන්නේ මෙතනින් තමයි. ඒ විදිහට පටන් ගන්න තැන ළම මේ අනාත්ම ලක්ෂණය තමයි වැටෙන්නේ. අනාත්ම ලක්ෂණයේ සම්බන්ධ වෙලා තියෙන දෘෂ්ටි කොටස කියන්නේ සක්කාය දිට්ඨි කියන කොටස සෝවාන් මාර්ගයෙන් කැඩලා යනවා. ඒකට මාන තණ්හා කියන දෙක අනාත්ම ඇති කරන දැන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනකොට මේ දෘෂ්ටි සම්බන්ධ කොටස විතරක් කැඩලා යනවා මමේ මාගේ ආත්මේ කියන එකේ මාගේ මම කියන අස්මිමානය ඉතුරු වෙනවා කියලා. මාන්නේ කොටස් වර්ගයක් ඉතුරු වෙනවා. ඒක තමයි ඊගාට එනේ එනේ මාර්ගනාරයෙන් කැටි කැටි යන්නේ. කාමරාග පටික ගන්නකොට තණ්හා මාන දිට්ඨිය වලින් තණ්හාව කඩලා යනවා. දිට්ඨිය කඩලා යනවා සෝවන් මාර්ගේ. මාන්නේ කඩලා යන්නේ මාන සම්බන්ධ ප්‍රපංච ධර්ම කඩලා යන්නේ අරහත් මාර්ගේ. අපතන සෝවන් මාර්ගයෙන් මේ කෙලෙස් සම්පූර්ණ අර කෙලෙස් දැන් දුර වෙන මට්ටමටපත් වෙන්නේ ඉතින්. ඒ කියන්නේ ඉතින් ඉස්සල්ලාම කඩන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. 130යි ඒ කියන්නේ විභාගේ පාස් වෙන්න පුළුවන් බව දන්නවා. ලකුණු 33ට ගන්න පුළුවන් කියලා. ඉතින් 33 ගන්න එක නම් එතනින් නැතරනේ එයා සම්මානයක් ගන්න උත්සාහ කරනවා. ලකුණු 50ක් ගන්නවා. ඒක එක නම් විශිෂ්ට සම්මාන ගන්න හදනවා. අන්න ඒ විදිහට ඒ ඉස්සර දැන් අපිට කියන්නේ බෑ. දැන් අද මේවා ඇති කරන කාලේ කිව්වේ මේ කාලේ භාවනා කරන්න බෑ. සෝවාන් වෙන්න තියා මොනම දෙයක් කරන්න බෑ. කියලා කරන්න බෑ. මතු බුදුරජාණන් වහන්සේන කාලේ තමයි කරන්න පුළුවන් කියලා වහලා දාලා දෙනවානේ. එහෙම සෝවාන් වෙනවා කියලා කියන්නේ නෑ කළ හැකි මම කළා. සත්‍ය ඥානේ, කුත්ති ඥානේ, කුත ඥානේ, පරිඤ්ඤයම් පරිඤ්ඤාතම් මේ මේ කියන එක තේරෙනවා. තේරෙන බක්තන 30ක් කඩන්න පුළුවන් නම් විභාගේ පාස්. දැන් තියෙන ගාට සම්මානයක් ගන්නවා. ඉතින් දන්නවා රකාජිත් කියන්නේ ඒක නෙවෙයි මම වාගේ කියන එක අතාරිච්ච ගමන් ඉතින් දලා එතන විවුර්ත භාගයක් ඇති වෙනවා ඊට පස්සේ ඒ මනුස්සයාට තමන්ගේ ආයුධ පිළිබඳ තමන්ගේ සීල පිළිබඳ වෙනදා නොතිබිච්ච කියන්නේ එතකම්ම අපි පිට දේවල් හොයන්නේ මොනවාරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් පිටතට දාන්නේ අහවලාගේ දෝෂේ නැත්තම් අහවලා මට පොඩ්ඩක් උපාද තාන්න ගෙරුවා නම් මේ කරන්න තිබුණා කියලා හැම වෙලාවෙම පිටමයි බෑ සුවාමිච්ච මනස පිටතට දානවා අන්තිම තේිනවා කොහොමදලා තමන් ඒව තමයි හරියන්නේ කියලා. ඒ අර බිෂප් ගෙම්මා කතාවේ තියෙනවා කිරිල්ලියක් මේ කුඹරක පැටවල් දාන. පැටවල් දාලා පැටවල් ලොකු වෙගෙන එනවා කරල පැහිගෙන යනවා. පස්සේ දවසේ ගොවි ඇවිල්ලා පුතත් එක්ක කතා කරලා කියනවා අපිට දැන් නම් පායනවා මම ඔක්කොම නෑදෑයින් දෙන්නේ කියනවා හෙට කපමු කියලා. ඉතින් පැටවුන්ට ඇහිලා කියනවා අම්මා ආපු ගමන් අන්න වැඩේ හරි ඔයා ඇයි කණ්ඩ එනකොට වැඩේ වෙලා ගියේ ගොවි ඇනවා කිව්ව හෙට නෑදෑයන් ගොයන් කපු කුඹ කපනවා කිව්වයි කිව්වා කිරිල්ලි ගානකට ගත්තා. ඊයා කිව්වා අම්මා මොකක් හරි කරන්න ඕන බෑනේ දැන් හිත කොහෙන් කකුවත් මේ ඔක්කොම ටික ගොය කරන්න හදන්නේ කෝඩු කිල්ලි කැමරට ගියා එක මිනිහකට ආයතුන් නෑදා වෙනකොට එක නෑදාක්වත් ආන්දු ගොයන් කරනවා ගෝවියට තද වෙලා තවත් තුන හතරක් ගිහලා ආයෙසරක් බලනකොට හොඳට පායලා පුතාට කතා කරලා පුතේ නෑදා කියන જાති කොහොම තමයි උන් ගොයන් කකුවට පස්සේ එන්නේ බැතගින්න අදාකත් එන්නේ නෑ වැඩි මේක හරියන්නේ නෑ උච්චරයි නෑ යාළුවන්ගේ තියෙන වටිනාකම යාළුවෝ එහෙම නෙවෙයි කිව්වම ඇවිල්ලා කරන නිසා මතක තියාගන්න මේ තැන දුරහ දැකතේ දාතිව කපනවා. ආ එදා කටව වෙන ගලු ඔන්න අම්මට කිව්වා එදා නම් හරි අම්මාදී අන්න කුවිය දැනගෙන අද කිව්වා යාළුවලව කපවනවා කියලා ෂුවර් මේ තැන දුරහන වැඩේ දෙනවා. කරන හරියක් කරන්නේ කිරිලි බලන්න බැටෝන්ගේ තාම තට්ටු ඇවිල්ලා මදි. ගණන් ගතිලා තියෙනවා. එක යාළුවෙක් කතා කරනවා. එක යාළුවෙක් කතා කරනවා වගේ විලදරන ගියා. ඊට පස්සේ බුද්ධිය කවිලා වල අත තියව දැන් කරා හැලෙනවා. කරුණ බලපන් නෑදෑය කියන જાතිය උනා කවදාකවත් අස්සන්න ගෙනියන්න එනවා මිසක් වුන් එන්නේ නෑ. යාළුවෝ පාටියක් තියනවා කිව්වොත් එනවා මිසක් ඔයාලට නෑ හෙට උඹයි මයි කපුවා. ජාගරලා හරි ගාව ඊට පස්සේ අම්මට කිව්වා ආවිලා දරුවෝ කතා කරලු ආ ගම්ම එදත් හරි මෙදත් හරි මේ දැන් ගොවියම කන්නේ එහෙනම් ඉවරයි කියලා. එනයි තිච්චා. ඉතින් ගොවියා කපන්න තියෙන කරලා වැඩේ වෙනවා කිරිලි ගාව යමල්ල පැටව අරගෙන ගියා. එතකන් කිවිලි දන්නවා ඔය පහින පද කිව්වට අපි පිටින් බලාපොරොත්තු වෙන මේ නෑදෑගෙන් වෙයි, යාළුවගෙන් වෙයි. ඉතින් එහෙනම් ඒ පැටව බලාපොරොත්තු වලට කිරිල්ලියක් බලාපොරොත්තු වෙන්නේ ඔය කියන මේ මේ වගේ තනක් කරනකොට හොඳට ඒක තේරෙනවා. නෑදෑ විතරනේ කොයි දෙනා කරන්න ගියත් මේ මිනිස්සු ඒ කිව්වට කරන්න බෑ. එකක් ඔය මොනිචාවට කියනවා. ඒක ඕක කොහොම කරන් කරන්න සැලසුම් කරුවොත් අපි සක්විති රජය. අන්තිම වලට බගියලා. මොකද තමන්න පුළුවන් ප්‍රමාණය මොන මෙහෙත නිසා තමද කරන්නේ. තමන්ගේ දේ කෙරෙනවා ඒක කවුරක් කරන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගේ සීලෙන් එහාට කාගා සීලෙන් නැති වෙනවා. ඒ වගේ තමන් මේ දුක දරන ප්‍රමාණය එහාට මේ දුක නැති කරලා මේ සතරට සත්‍ය අවබෝධ කරගන්න එහෙම විකුණන්න දෙයක් සාධු නෑ. තියාගන්න ඇදගෙන එක එපයි නෙමෙයි කවුද දන්නේ මේ අයෝ නෑ බෑයෝ නෑදෑය කියන්නේ නෑදෑය දෙක විතරයි. ඉන් එහාට දෙයක් නෑ. යාළුවොත් පාටියක් තියෙන දවසක ඒ. ඉතින් ඉස්සල දවසේ ඉන්න බෑ හුඟක් ඒ කට්ටියට කාරණා තියෙනවා. ඔය මොකකටද ප්‍රශ්න නෑ. ඉතින් දාහු උදාහරණ මොකක් කපා ගත්තා නම් ටික ටික ටික ටික කපා. කිරිලි දන්නවනේ කතා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිරිලි වාගේ අනෝ කට්ටිය කාලේ කතරත් රංගවට තාම ඔය තඩි නලියනවා නම් පිටව අපේක්ෂා කරනවා නම් හොඳට සම්මත ඥානයක්වත් අනත්තානුපසනාවක්වත් නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි යන්නේ. තේරුම් ගන්න අන්තිමට කිරිත් තේරුම් ගන්නවා කොවියක් තේරුම් ගන්නවා ඔය එක එකනා කරුවට එකම ලෙඩකට සනීපෙච්ච කෙනා කියනවා නේද අල්ලගත් එක කොට්ටි වලිගේ අල්ලගත් එකේ දිගට යනවා සනීප වුණානේ ඒවට කියනවා ඒක ලෙඩක් නෙවෙයිනේ තනි වුණාට පස්සේ කිසිම වේදිකට සලකන්නේ නැහැ. ඒක ලෙඩක් නෑ කොහමද? නිකන් ආවේ යාවිද කමක් කරන්නේ. ඒක බරපතල නෙවෙයි. නියම ලෙඩේ නම් බරද නෙවෙයි. ඕක දැනගන්න. තමන් පිළිබඳ ඇදහිල්ල එන්න පටන් අරගන්න සෝවාන් වෙනවා. ඉතින් පස්සේ බුදුරජාණන්සේ වගේ මත අන්න මූට පුළුවන් හොයාගෙන කන්න. සාසනේ මට ඉතර වගකීමක් නැහැ කියලා අතාරින්. එතකම්ම ගරුවචන දන්නා කිකිලි කටවුවසේ කුකුත් හතුවසේ දාන රකින්න වගේ ඒ හැම පැත්තෙම රකින්න මොකද එතකම්ම උන් බලාපොරොත්තු බුදුහාමුදුරන්ගෙන් මට ආශිර්වාදයක් ලැබෙයි. ඒක නෙමෙයි බෝධි පූජා කියලා අනේ බබෙක් හම් වෙනවා. බබෙක් හම් වෙනවා මොකද කරන්නේ? බෝධිනාථට වඳිනවා. වතුර පැන් කාලා හතක් කොට කරන්නේ. පිටරට යන්න බෝධි පූජා දෙන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න බෝධි පූජා දෙන්න. ඔන්න බුදුහාමුදුරෝ හය කරන හැටි. ඔය ඉංග්‍රීකට කරන්නේ බුදුන්. ඔබ බෑ නෙවෙයි. මොකද ඔබ නෙමෙයි බුදු දානද කෙනෙක් පහේ ඒ වෙලාවට කරන කියලා ඇත්ත ඇත්ත ඇත්ත බබා ඉන්නකො. වතුර කල හතක් ගන්නක පෙරලා ගන්න ඈ. කහ වතුර දාලා යමක් කරන්නකො. එතකොට ඉතු ඇතු කියලා ලිස්ට් එක ගන්නවා. ලෝක නෙමෙයි බුදු දානද කියන්නේ. බුදුන් කියන්නේ උඹ උඹ ගැන බලාගනි. මමත් කිරුවේ ස්වයම්බුව උඹට කරන්න පුළුවන් කියලා විශ්වාසය මම මේ දෙන්නේ කියලා රාහුල කුමාරට කියන්නේ කොහොමද අපිට කියන්නේ තුන. අන්න ඒ தත්ත්වේ බුද්ධ ශ්‍රාවකෙක් වඩපත් වෙන්නේ නැහැ සෝවන්න. ඒකම අපි නිකන් නම් වරන් තියාගෙන ඉන්න වැජ් එක ගහගෙන ඉන්නවා. අපි බුද්ධ ශ්‍රාවකයෝ කියලා. දැන් නියම ඒ වර්ණ ගන්න නියමට යන්නේ පළවෙනි මාර්ගය. ඒකයි කාගේ ලොකු පිම්මක්. හැබැයි ඒකේ හොඳටම ඒ සෝවන් වෙන එක ගමන අවසානයේ ගමනේ පටන් ගන්න මෙන්න මේ වගේ ඥාන වල තමයි අපිට හරි වෙහෙසක් එන්නේ. ඉස්සල්ලාමනේ කිරිකෝඩුලන් අමාරුයි. ඒ නිසා මේවට විහිළු කරන්නේ අපහසයට අපහසයටපත් කරන්නේ අපහසයටපත් කරන්නේ ධෛර්ය කරනවා මේක හරහාමයි යන කෙනෙක් කියලා දෙන්නේ. එනතු කෙටි මාර්ග නැහැ. කෙටි මාර්ගත් නැහැ, කෙටි සමීකරණ නැහැ, කෙටි গুপ্ত ක්‍රම නැහැ. මේ තියෙනවනම් මේක නෛර්යානික වෙන්න බෑ මේ ශාසනය. එහෙනම් බුදුරජාණන්සේගේ ආශිර්වාද ලැබුවා විතර නිවන් දකින්න එහෙම ගන්න. අර යමක් නොකර කෙනෙක් වෙන්නේ නැහැ නේද? මුල් කාලේදී ඇත්තම මේ නිසා ලෝකේ තියෙන සම්මත ක්‍රමනේ අපි බුදුන් අදහන ගතිය සීලකින් බෑ හොඳ සිල්වන්ත කෙනෙක්ගෙන් නූලක් බඳ ගන්න ඕනේ පිළිත් නූලක් ඒතකොට තමයි චාරසාව ලැබෙන්නේ කියලා. ඉතින් කොහෙන් හරි මොකෙන් හරි එල්ලනවා. අන්තිමට මොනවා ගැට ගැව්වත් ඇතුළ කුණු වෙලා නම් කලයේ අසුචිනම් පුරවලා තින්නේ පිටින් කොච්චර ආලිත්තම් කෙරුවත් කොච්චර සායම් ගාලා කෙරුවත් වහනේ වෙන්නේ ගඳපනි. මේක එළිය හොඳයි. ඔය කලයේ පොඩ්ඩක් අනිපැත්ත අල්ලලා තායම් නොගහවත් කමන්නේ. ඇතුලේ තියෙන කෙලස් ටික දකින්න. ඒක මතුවෙනකොට අපි දුවන. තමයි කෙලස් ටික මතුවෙනකොට දුවනවා මේ තන හරි නෑ මේ ගුරුවරයා හඳුනායි කියලා මාර්ගය. ඉතින් මේක නිකන් මේ සෙල්ලමක් කරගන්න උතාලු බල දෝෂයක් කියනා නෙවෙයි. මොකද අපි කොච්චරක් මේ විදිහට මේ නිදාතර කරුණු හොයනවාද කියන අසාරේ දකින්නකොට අපි වෙන කොහෙන් හරි එකට සාරේ ගෙනත් දාන්න හදනවා. අසාරමයි මේ කොච්චර කෙරුවක්වත් අසාරමයි. නිකන් මට තරහ වෙනවද ඔකිවයි කියන්නේ. නිස්සංකව තේරුම් ගන්නවද? ඈ නිස්සංකව තේරුම් ගන්නවද? ඔව්. නිස්සංක කියලා කියන්නේ කිසිම සැක සංකාවක් නැහැ. <laughs> කිසිම සැකයක්. කිසිම සැකයක්. ධර්මයේ පිළිවෙල විහිණ දැක්කක් මට. දැන් අපි නම් ඉදියන්ට જાතියින්ට පින් පැමිණීමේ මේ සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක නිමාව සටහන් කරනවා. ඉත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එත්තාවතා ජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සර්ව සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශස්ථා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශස්ථා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඥාන ඥානපත්තිය ඕපපාසනා ඥානපත්තිය ඕපපාසනා